නයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම සාකච්ඡාව එහෙම නැත්නම් අපිට කියනවා ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල කියලා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ඒ වගේම විවෘත ආරාධනාවක් තියමු. යාට හරි කාට හරි සාකච්ඡාවට මාතෘකා ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් කාල වේලේ ලැබෙන වෙලාව ලැබෙන හැටියට ප්‍රකාශ කරන විදිහට අපි රජී මාත්‍යන් ඉල්ලා සිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අවසරය පැහැඳුනේ ගෞස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව අනුගමනය කරමි. හුස්ම ක්‍රමක්‍රමයෙන් නැති වී යයි. සමාධියද ඇත. කය කැඩි කැඩි යන වාසේ දැනෙන අතර සමහර අවස්ථාවල ශරීරයේ දෙදරා යන බව දැනේ. ටික වේලාවකින් ආනාපානය නැවත හොඳින් දැක ගන්නට ලැබේ. සිත සංසුන් වී ඇත. සිතවිලි නැත. සතිය හොඳින් නැත. ශරීරය ඉහළට යන බව හැඟේ. සිත ආලෝකයෙන් ප්‍රභාෂර වේ. ප්‍රීතිය සතුට ඇති වේ. මෙනෙහි කිරීමද කරයි. මෙසේ ටික වේලාවක් සිටී. නැවත මුලින් කී කරුණු සිදුවේ. මෙසේ පැය එකමාරකට පැය දෙක කාලයක් සිටිය හැක. කරුණාකර මේ පහදා දෙන්න. ඇත්තට මේකේ මොකද්ද තේරෙන්නේ නැත්තේ මොකද්ද සැකේ එහෙම නැත්නම් මොකද්ද අනිශ්චිත දේ කියන එක තේරෙන්නේ මොකද ඔය යන විදිහේ කිසි ප්‍රශ්නයක් නැහැ පහදන්න දෙයක් නැහැ ඉතින් ඒ ප්‍රශ්න කරු කියනවා නම් මෙන්න මේ කියන විස්තරය මෙන්න මේ ටික තමයි මට තේරෙන්නේ නැත්තේ නැත්නම් මෙන්න මේ මේ විදිහට මට ප්‍රශ්නයක් මෙතන කොට නැගිනවා කියලා මේ කියන විස්තරේ මොකක්ද නැහැ බොහොම හොඳයි ඒක නිසා ඒ ප්‍රශ්නේ වරණගෙනවා නම් මේ සභාවට හෝ පස්සේ මොකද්ද පැහැදිලි වෙන්න ඕන කියලා මට නම් පැහැදිලි මේ කියලා තියෙන එක නිසා මෙතන ප්‍රශ්නයක් නැහැ ධෛර්යමත් වෙලා ඉදිරියට යන්න කියන එකයි කියන්න තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේගේ දෙපා නමද අවසරයි ස්වාමීන් වහන්ස මා භාවනා කරන විට සිත එකඟ වන අවස්ථාව ළඟා වන විට මොහොන පුරා සතුන් දඟලනවා මෙන් දැනේ. සමහර විට ඇඟේද මෙවැනි දැනීමක් ඇතිවේ. වරන් ඇතුලේ රෝගයක් නොවේ. කකුල් නූලක් ඇදෙන කකුලේ නූලක් ඇදෙනවා වගේ සියුම් වේදනාවක් ඇතිවේ. මේ මට බාධාවකි. මා කෙරේ අනුකම්පාවෙන් උපදේශක් දෙනසේක්වා. ඔබ වහන්සේට තිර ජීවනයේ නිරෝගී සුලභේවායි ප්‍රාර්ථනා කරමි. මේ භාවනාවේ දියුණු වෙනකොට ওই ටි ඉස්සල බාධා එනවා. ඒ බාධා දරාගෙන ඉන්න පුළුවන් නම් විතරයි අපිට ඉස්සරහට යන්න වෙන්නේ. ඉතින් මේ වගේ අම්මා මැරෙද්දී දරුවෝ මැරෙද්දී ගෙට ගිනි ගද්දී මේ කකුල් පොඩ්ඩක් නලියනවා කියලා බාධා කරගත්තොත් කොහොමඩක්වත් දුක්ඛ සත්‍යයක් අවබෝධ කරන්න බෑ. මේ භාවනාවේ පෙර නිමිත්තක් සමාධියේ නිකේ පෙර නිමිත්තක් මේක කොහොමඩක්වත් බාධා වෙන්නේ නැහැ කියලා අටුවාචාරින් වහන්සේලා ලියලා තිනු මොකද දරන්න පුළුවන්. ඒ නිසා ඒක බාධා කරගන්නවා නම් ඒක හිත විසින් ඇති කරපු මාරයක් මාරයේ කෙලෙසයක් ගොඩ පෙරක දෝරුකමක් ඒ නලියද්දී මේ මොකද්ද කෑ උත්සාහ කරන්න ඕනේ මගේ සතිය කැඩෙනවද මගේ පුංචි නලියවිල්ලකට සතිය කැඩෙනවා නම් ඒකෙච්චර හොඳ සතියක් නෙවෙයි ඒක නිසා මේ හිතේ තියෙන ප්‍රතික්‍රියාව මේ පෙන්වන්නේ හිතේ තියෙන අකමැත්ත හිතේ තියෙන නුරුස්නා ගතිය නමුත් භාවනා නිසිපිලිවට යනවා ඒක නිසා ඉස්සෙල්ලා ප්‍රශ්න කරුත් මේ වගේ මෙන්න මේකයි මට තේරෙන්නේ නැති කිව්වනම් පැහැදිලි කරන්න පුළුවන් ඉස්සෙල්ලා ප්‍රශ්න කරු එහෙම බාධා මොකද්ද කියලා පෙන්නලා තිබුණා මේ ප්‍රශ්න කරු මේ මූණේ නලියන එක ඇඟ පුරා කූඹි දුවන එක ඒක මේ සමාධිගත වෙනකොට අපිෂ්චර්මයේ හැමතැනින්ම අමුතු සංඥා ගොඩක් එන්න පටන් ගන්නවා. එතකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා ඇඟේ සතිය දැන් ඵලයන් කිව්වත් යන්නේ ඒ මදිවට හරියට ආනාපානෙටත් හිත ගිහිලා ඒකෙත් තොරතුරු හොඳට පෙන්නන ගමන් ඒ අරමුණ අරමුණු කරන තැනත් විස්තර සවිස්තර ව්‍යංජන අනුව්‍යංජන විෂිතුරු පෙන්වන ගමන් මුළු ඇඟේම සතියේ තියෙන බාඩ ලකුණු පෙන්වනවා. ඉතින් මේක බාධාවක් නෙවෙයි මේක ඇත්තටම සුබ සාධකයක්. සුබ ලකුණක් පෙර නිමිත්තක් මංගලාවතරණයක් සතිය පිහිටිබ්බ. ඉතින් ඒකයි මම ඉස්සරහ කිව්වේ සතිය පිහිටපු හැම වෙලාවටම අපි වෛර කරනවා. කොහොම හරි ප්‍රයත්නෙන් සීල සමාධි ප්‍රඥා පුරවගෙන සතිය ආපු ගමන් මේ ඇතුලෙන් පුදුමාකාර බයක් ද්වේෂයක්, හරි තෘෂ්ණා ගතියක්, ස්වයං විවේචනයක් එන්න පටන් ගන්නවා. ඒක අපි සාකච්ඡාවෙන් නැති කර ගන්න ඕනේ. දරුගබක් පිටපු අම්මට දොළු දුකක් එනවයි කියන එක ස්වභාවයි. දොළ දුකක් නැතුව දරුගබක් එනවයි කියලා කියනවනම් ඒකෙදි යක්ෂ දරුවෙක් තමයි. ඉන් දරු මේ ප්‍රසව වේදනාවක් දොළ දුකක් නැතුව දරුව හම්බෙන්නේ නැහැ. මං හිතන්නේ මටත් ළමයි හම්බෙලා නැහැ පිරිමියටත් ඕක තේරෙන්නේ නැහැ කිව්වට මෙච්චරයි කියන්න තියෙන්නේ. ඒ නිසා මාතෘත්වය කියන එක නිකන් අහසින් එන්නේ නැහැ. ඒකට විඳින්න තියෙන දෙක තමයි දොළ දුක කියලා කියන්නේ දෙන්නේගේ දුක. බඩේ ඉන්න දරුවගේ අපද්‍රව්‍යයයි තමන්ගේ අපද්‍රව්‍යය දෙකම පිට වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට වමන යනවා, බත් කන්න බැරි වෙනවා, ලුණු දෙහි ඉල්ලනවා, එලිකොසට ඉල්ලනවා. ඒක ස්වභාවයි. ඔබ මේ පිරිමින්ට කියාවි දෙනවා. දන්නේ මට මේ දරුවෝ මේ අල්ලපු ගෙදර මිනිහරි කියන්නේ යනවාද මට මේ ලුණු දෙහි කන්න හිතෙනවා. මට වැලිකොසර කණ්ඩ හිතෙනවා මට මේ කියන්නේ වසංගගෙන ඉන්නේ. ඒක ගෑනුන්ගේ ප්‍රශ්න. ඒක භාවනා කරනකොට මේ ප්‍රශ්න මතුවෙන එක ඇත්තට මේක අපි දන්නේ නැහැ මූලික දැනුම අපිට නැහැ අපි සාකච්ඡාවෙන් තමයි අයින් කර ගන්න ඕනේ. ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි මේක ප්‍රතිපදාවෙන් එන බව තේරුම් ගන්න. ඒකට මේ කෙලස් කැපෙන බව තේරුම් ගන්නවා නම්, ඒ කියන්නේ සතිය දිගට තියෙනවා දන්නවා නම් මේක ඉවසන්න ඕනේ. අනිත් එක ඉවසනවා නම් ඉවසන්න ඕනේ කියලා දන්නවනම් අලියක්කට ඉන්දියාප්පෙත් තිබ්බට ගානක්ද කිතුල් කන අලියට මේ අලියක්කට තිබ්බ ඉන්දියාප්පයක් වගේ නෙමෙයි ඕකද කරන්න බැරිද අන්නේ විදිහට හිත හැකි සංඥාව ඇති කර ගන්නවා ඒක ඇත්තටම මේ භවනා කරන කෙනෙක් ගාව ඒක තමයි ඇති වෙලා නැත්නම් ඒක උගන්වන ගුරුවරයාගේ දෝෂයක් මොකද භාවනා කරන කෙනා මේ වගේ විඳපු නැති පාරක් නේ ගියේ නැති ගමනක් නැති ඒ නිසා පුංචි දේවල්ට සැක කරනවා. ඉතින් ඒක තේරුම් කරලා දෙන්න ඕනේ. හැබැයි මම තේරුම් කරලා දෙනකොට ටික හිත රිදින ගතියක් ඇති. ටිකක් කොනහලා වගේ මම කියන්නේ. මේ ඒක ගණන් ගන්න එපා පණිවිඩය ගන්න. පාර හරි කරුණා කළ මේ පෑදීතිර බොරදිය දාන්න එපා. කරුණා කළ මේ අනාකූල ප්‍රවාහය ආකූල කරන්න එපා. අපි විඳලා තියෙන දුක් එක බannකොට ඌව මොනවද අපට? මේක දරාගෙන යෑම තමයි යෝගාවචරය කියන්නේ. ඒ නිසා සතුටින් ඉදිරි අනිත් දවසේ මේක වේවා මේක වෙනවා. මේකට මම ලෑස්තිලා යනවා කියලා යන්නේ. එතකොට ඕක නිකම්ම වාෂ්පීකරණය වෙනවා. ගත්පුර ස්වාමීන් වහන්සේ අවස්ථරයි අප තුරුවන් වන්දනා කරන ගාථා තුනෙහි අගට තී අකුර වරන් ඇතුලේ භගවාති විඤ්ඤෝහීති ලෝකස්සාති යෙදීම සුදුසුදයි දැන ගැනීමට කැමැත්තිමි. ධර්මදේශනා කීපයකම වාගේ තී අකුර යෙදීමෙන් එහි අර්ථය අපට එම ගුණ ගැන නිශ්චිත බවක් නැති යනවාලු යන අර්ථයක් දෙන බව අසීමි. භාවනාවට හෝ ශීලයට සම්බන්ධ නැති වුවත් අප වැරදි ආකාරයෙන් වන්දනා කරන්නේ නම් එය නිවැරදි කර ගැනීම පිස පහදා දෙනු මැනවි. ඔබට ඔබ වහන්සේට නිරුක් නිරෝගී භාවය සහ දීර්ඝායුෂ වේවා තිරුවන් සරණයි. මොකද්ද ගාතාව කියන එක නම් මට හරියට වෙන්නේ. නමුත් තී කියන අදහස් ගන්න ඉති ප්‍රත්‍යය. ඉති කියලා කියන්නේ යනුයි කවුරු හරි කියපු එකක් අපි උද්දෘත කරනකොට එයා මේ විදිහට කිව්වේය යනු කියන එකට ඉති කියලා දානවා. ඒ කියන්නේ යන්න එතන අපොස්ටොපිස් කොමාවකින් අඩු කරලා තියන්න දානවා. ගච්ඡති ඉති ගච්ඡ යන්නේ නුයි යන්නේ යනුයි කියන එකයි තියෙන්නේ. ඒ නිසා ඒ පොදුවේ ඔය ඉති ප්‍රත්‍යය දාන්න බෑ. මෙහෙම වුණා මෙහෙම කිව්වා ඒ යනුයි ඒ බගයි ඒ බවයි කියන අර්ථය තියෙන දණ්ඩ තියන්නක් වැඩිපුර වැඩනවා. තියන්නේ අදහස් කරන්නේ ඉති කියන එකේ යන්න ස්වරයක් නිසා ඒක අපි මේ පෙරකමාවකින් නතර කරලා තියන්න දානවා. ඒ නිසා උද්ෘතයක් කියන එක තමයි ඒකේ අදහස. ඒ නිසා අර්ථ නැතිවීමක් නෙවෙයි තියෙන්නේ ඉති ප්‍රත්‍යය නැත්නම් ඒක ව්‍යාකරණේ තියෙන නිපාතයක්. ඒ නිපාතයේ සුදුසු තණ්ඩ යොදන්න ඕනේ. ඒක නිසා සම්මතව ලියන පොතක් බලලා තේරුම් අරගෙන තේරුම් ගන්නවා මිසක් මේ ඔක්කොටම මේ තී දාන්නද ඔක්කොටම තී කපන්නද නැත්නම් ඔක්කොගේම අදහස වෙන්නේ මේකද කියලා කියන්න බෑ. සමහර ක්‍රියාපද තියන්නේ අමාර වෙනවා. ගච්ඡති. එතකොට ගච්ඡති ඉති ගච්ඡති ඉති යන්නේ නුයි කියලා මේ වෙනවා. ඉතින් මම හිතන්නේ මේ වගේ විනාඩියක දෙක විස්තර කි ඔක්කොම විග්‍රහ වෙයි කියලා. නමුත් අපිට මේ විදිහට තමයි මේ ප්‍රශ්නට උත්තරේ මේ ශාස්ත්‍රීය වශයෙන් දෙන්න තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් එක ආනාපාන සති භාවනාව කිරීමේදී සමහර අවස්ථාවන්හිදී මගේ සිත නොදැනුවත්වම සමහර සිදුවීම් කරා දුවයි. බුදුගුණ භාවනාවේදී එසේ නොවේ. එම නිසා ආනාපාන සති භාවනාව සඳහා සිත පාලනය කර ගැනීමට සුදුසු ක්‍රියාකාර මාර්ගයක් වටහා දෙන මෙන් කාරණිකව අයද සිටිමි. දෙක මාගේ චරිතයට ගැළපෙන සුදුසු භාවනා මාර්ගයේ කුමක්දයි තෝරා ගන්නා අයුරු පහදා දෙන මෙන් බැකෑපත්ව ඉල්ලා සිටිමි. වහන්සේට නිරෝගී චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමි. ධර්වං සරණයි. ඔය දැන් භාවනාවක ඉඳලා ඉන්නකොට අපි සාමාන්‍යයෙන් පොදුවේ සතිය ආනපන සතිය ඉන්නේ ඉරියව්වගේ දෙයක් හඳුනලා දීලා ඒක කරගෙන යන්න බාධාවක් නැත්නම් ඒක තමයි චරිතයට ගැලපෙන භාවනාව. බාධාවක් එනවනම් ඒ බාධාවේ හැටෙන් හැඩියෙන් හැඩෙන් කියන්න පුළුවන් ප්‍රතික්‍රියාවේ හැඩෙන් තමයි කියන්න වෙන්නේ මේක නෙවෙයිද අරමුණ ඒ වෙනුවට ද්වේෂයේද වැඩියෙන් කැපී පෙනෙන්නේ, මෝහයේද කැපී පෙනෙන්නේ, රාගයේද කැපී පෙනෙන්නේ කියලා කියත හැකියි. ඒකට කෙටි මොනවාද උපමාවක් රූපකද්දම පළවෙනි එකේ තියෙන ආනාපාන කරනකොට සතිය පිට යනවා හිතවිලි පහළ වෙනවා බුද්ධානුස්සතිය කරනකොට එච්චර එන්නේ නැහැ කියලා. ඒත් නමුත් ආනාපාන සතිය කරනකොට හිත පිට යනවා කියන එක එච්චරම බරපතල රාජ අපරාධයක් නෙවෙයි. නමුත් අහන ප්‍රශ්නට උත්තර වශයෙන් කියන්න පුළුවන්. හිත පිට යෑම බහුලව තියෙනවා කියලා තමන් නිරීක්ෂණය කරලා නිර්ණය කරලා තියෙනවා නම් උත්තරේ ගණනා ක්‍රමය. ගණනා ක්‍රමය කියලා කියන්නේ හිත පිට යන්නේ නැතුව කරන්න පුළුවන් ආස්වාද ප්‍රසවාස ගණන් කරන්න කියනවා. ඇතුළේන පිටේන එකයි ඇතුළේන පිටේන දෙකයි ඇතුළේන පිටේන තුනයි ඔන්න එතෙන්දි හිතවිල්ලක් ආවනම් ආය නැතකල එකට යනවා හිතවිල්ල නැත්නම් අටට යනවා ආයකට එනවා අටට යනවා ආයකට එනවා ආන්නේ වගේ ක්‍රමයට පුසනා ඨපනා ගණනා අනුබන්ධනා කියලා අටුවාචාරින් වහන්සේ ලියපු ගාතාවත් එන එක ගණන ක්‍රමයේ තමයි තියෙන්නේ. හැබැයි ඒක ගැළපෙන්නේ ඒක නිර්දේශ කරන්නේ හිතවිලි බහුල චරිතය විතරයි. ඒකත් දෙසරයක් විතරම ගණන් කරනකොට බොයිචර් බරපතල ප්‍රශ්නයක් නෙවෙයි නේද? ස්වභාවයෙන් Tamanට ආනාපාන හිත දාන්න පුළුවන්. ඒ නිසා මෙහෙම කරගෙන යනකොට ඉගිලිනකොට තමයි කනකෝ කාද සුදුකෝ ආදී කියලා තේරෙන්නේ. එහෙම නැතුව මට වෙන අභිඥාවක් හෝ වෙන මොනම ඥානයක්වත් මයි ළඟ නැහැ. දකින්න දකින්න එකනට චරිතය අනුව කමට හම් දෙන්නේ. මං ඔක්කොටම හොඳයි කියන කමට අනක් දීලා ඒකට එක එකනාට ලැබෙන ප්‍රතික්‍රියා ප්‍රතිචාර ගුණාගුණ අනුව තමයි චරිතය විනිශ්චය වෙන්නේ. ඉතින් ඔහොම කරගෙන යන්නේක තමයි අපිට තියෙන එකම මේකට කියන්නේ ට්‍රයිල් ඇන් එරර් මෙතඩ් කියලා ඉංග්‍රීසියෙන් උච්චරය අපි ළඟ තියෙන්නේ. ඉතින් ඔහොම කරගෙන යන්න බලන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි යම්කිසි පින්කමක් කරන විට ලෝභ, ද්වේෂ, මෝහ ඇති නොවන අයුරින් කරන්නේ කෙසේද? වරණත්ලි උදාහරණයක් ලෙස යම්කිසි අසරණ කෙනෙකුට යමක් දෙන විට ස්වාමින් වහන්සේලාට දානයක් පින්නමන අවස්ථාවකදී එය හරියට නොදැන කිරීමේදී කාලය, ශ්‍රමය, ධනය වැය කර අප කරන පින්කම් වලින්ද සමහර අවස්ථාවලදී අනිටු ඵල විපාක ලැබෙන අවස්ථා අසා ඇත. මේ පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. ඇත්තට මේ භාවනාවකදී දාන දෙන පින්කම් ගැන කතා කරුවත් අනිටු ඵල විපාක දෙන්න මරි අමන තකතිරුකම. මේ බොහොම අමාරුවෙන් භාවනාවට අවිලා භාවනා කරන ගමන් හිඟන්නේකට දන් දෙන ගැන ඉගෙන ගන්න හදනවා. ඉතින් හිත පිට ගිල්ල එහෙනම් අපේ හිත ආදි කුසලයට කැමති නැහැ. මෙතෙන්ට ඇවිල්ලත් ලාමක කුසල් ගැන කතා කරනවා. ඒක නිසා අපි මෙතෙන්දී හිතාගමු අපි මේ දාන දෙන්න නෙමෙයි මෙතෙන්ට ආවේ. දානේ ඛණ්ඩ. ඒක හොඳට එහෙම හිතා ගන්නකෝ දාන දෙන දෙයක් කාලා භාවනා කරන්න මෙතන තියෙන්නේ. අපි හංගන්නෝ. අපිට දාන දෙන කට්ටිය හිතා බලලා කටයුතු කරගන්න. දැන් මේ දානේ කාලා නැයි නැති වෙන්න වැඩ කරන්නකෝ. Taman ඉන්නේ ඉරියව්ව බලන්න. ඒකට ඌව කල්පනා කරන්නයි කොළ අරගෙන ලියන්නයි මම කතා කරන වෙලාවේ කොච්චරක් හිතවිලි මේ භාවනා මානසිකාරයෙන් පිට ගිහිල්ලා දාන කුසලයේ ගැන සීල කුසලයේ ගැන කතා කරනවා. නරක දේවල් නෙවෙයි. නරකයි මොකද අපි ඊට වැඩි අධි කුසලයකට යන්න හදනකොට ලාමක කුසලයේ බාධා කරන නිසා සුද්ධෙක් කියලා තියෙනවා. කුසල අධි කුසල දෙකම තියෙද්දි අධි කුසලයට යන්නේ නැත්තේ උඹේ කුසලයට තියෙන කැමැත්ත නිසා තමයි හොඳ ටික නිසා නිසා උඹේ ගමනට බාධා කරන්නේ උඹේම හොඳ. මෙච්ච ලස්සන අධි කුසලයක් තියේදී ලාම කුසල ගැන කතා කර ඒක නිසා මේ දාන සීල භාවනා කියලා අපි ගිහි ප්‍රතිපදාවක් කතා කරනවා. භාවනා කරන ජීවිතය යන්තම් දවස් තුන හතරක් වෙන් කරගත්තට පස්සේ ඕකෙදි මේ දානය පිළිබඳ PhD එකක් ගණ්ඩායි ඩිප්ලෝමා කතා කරන්න ඕනේ නැහැ. මේක කරන්න හැටි අහන්න. මේකේ යෙදෙන්න. මොකද එතකොට අර ඔක්කොම ගෙවම් කරලා එන එක. මේකේ ඉඳගෙන අරක කරනවා කියන්නේ මේකේ 50කටක් ඒ පැත්තට යොමු කරනවා කියන්නේ මම හිතන්නේ නිසිතන්න බඩුව තියන්න දන්නේ නැහැ බඩුවට නිසිතනකුත් නැහැ. භාවනා මැදත්තන්ට ආවට පස්සේ දාන කතා නැහැ. ඒක ඒක අධිකුසලයට කම්මැලිකම නිසා මේ භාවනා කුසලයේදී දාන කුසල ගැන කතා කරනවා. ඒ නිසා අපිට ප්‍රශ්න උත්තර දෙන්න පුළුවන් ක්‍රියාවක් කරනකොට රාග ద్వේෂ මෝහ ඇති නොවේ නැහැටි. නමුත් අහලා තියෙන ක්‍රමයට උත්තර දෙන්න ගියොත් මම වරදේ බැඳෙන නිසා මම මේ කියන්නේ කැමැතිද ඒ ප්‍රශ්න නගපු එකනා රාග ద్వේෂ මොහ ඇති නොවන විදියට සතිය පිටවන්නේ කොහොමද කියලා දැනගන්න. ඉඳගෙන ඉන්නේ කොහොමද කියලා දැනගන්න. ආශ්‍රව ප්‍රසස් කරන්නේ කොහොමද කියලා දැනගන්න. අන්න ඒකෙන් නම් පුළුවන් ඔන්න ওই ටික තමයි දාන දෙන කොටත් වෙන්නේ කියලා. උන් මම සභාව දානෙට ගෙනියන්න, සාකච්ඡාව දානෙට ගෙනියන්න ඉඩ දෙන්නෙත් නැහැ කැමැතිත් නැහැ. මොකද අපි භාවනාවට අමාරුවෙන් ගිවිසගත්ත වෙලාව. ඉතින් ඒ නිසා කැමැතිනම් ප්‍රශ්නේ බලන ගන්න භාවනාව කරනකොට රාග ద్వේෂ මොහ පහළ වෙන්නේ නැති විදිහට භාවනා කරන්නේ කොහොමද නැත්නම් ක්‍රියාවක් කරන්නේ කොහොමද ඒක එතකොට යාට හිත සිද්ධ වෙනවා දාන ක්‍රියාවේදී කොහොමද සීල ක්‍රියාවේදී කොහොමද භාවනා ක්‍රියාවේදී කොහොමද කියලා ඉතින් ඒකට කියන්නේ ක්‍රියා කියලා ක්‍රියා හිත කියලා කියන්නේ රාග ద్వේෂ මොහ නැති හිත කුසල ක්‍රියා කියන්නේ රාග ද්වේෂ මොහ ඇති නොවන විදිහේ සිතක් කිනක් උපේන එක. ඒක දානෙට සම්බන්ධලා ඉල්ලපු එකටයි මම මේ දොස් කියන්නේ. ආඩපාලි කියන්නේ. ඒක ලාමක මේක නිසා ඒක කතා කරනවා සීලයට සම්බන්ධව භාවනාවට සම්බන්ධව කැමති නම් අත උසන්න නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ යෝගී බොහෝ දිනකගේ කාරණක ඉල්ලීමයි. අනුමාන සූත්‍රයේ පළමුවන දේශනාවලේ අඩංගු සීඩී පටියද අපිට ලබා දීමට කාරණක වෙනමින් ඉල්ලා සිටිමු. කාටවත් අපි කියන්නේ යෝගින්ගේ මත යොමුසුම් කරන්න කියලා මෙහිදී. කරුණාකර ඔය ඔය වැඩේ කරන්න යන්න එපා. දෙන්න හිටියත් දෙන්නේ නැහැ මම දැන්. මේ රිට්‍රීට් ඕගනයිසර් කෙනෙක් රජී මහත්තයා නැත්නම් ලීඩර් කෙනෙක් ඉල්ලනවා මම සලකනවා. අනික කටියට මේ එක එකනාගේ ඔපිනියන් පෝල්ස් ගන්න ඒ වෙනුවෙන් මේ විප්ලව කරන්නයි ව්‍යාපාර කරන්නයි නෙතෙන් මේ නෙවෙයි මෙතෙන් නැරදී නිසා දෙන්න හිත හිතේ දෙන්නේ නැහැ. මොකද මේ කරපු වැඩේ කැතින්ද. මම ඉල්ලා හිටිනවා මේ සංවිධානය කරපු රිට්‍රීට් ඕගනයිසර්ස්ලාද ලියලා තියෙන කියන්නේ එමනම් මම ඊයත්තන් වෙනුවෙන් ඒගොල්ලෝ කරන අර සේවයට කරන ගෞරවයක් වශයෙන් මම සලකා බලනවා. එහෙම පැනඳ නීෂානෝන ඉල්ලීම කරා මම කිව්වේ මම කිව්වේ ප්‍රශ්නේ. ඒකට මම අනුකම්පා කරනවා. මොකද ඒගොල්ලෝ ස්විච්චායෙන් වැඩ කරන අය ඒගොල්ලෝ ඔයිට වැඩිය මගෙන් බැනුම් අහලා දිනනවා. ඔයිට වඩා දුක් ගන්න ඕනේ ඒගොල්ලෝ විනය කරනවා. අනේ කවුරු හරි කෙරුවොත් මේක එක්කනාගේ ඔපිනියන් පෝල්ස් අදහස් මත විමසන්න කන රත් වෙන්න දෙකක් ගහලා එළවනවා. එච්චරයි මං කියන්නේ. එතකොට අපි අර දෙන අනුග්‍රහයවත් කරන්නේ මොකද අපි එක එකන සම්බන්ධ කරන්නේ රිට්‍රීට් ඕගනයිසර්ට සහ රිට්‍රීට් කෝඩිනේටර්ට විතරයි. වෙන කෙනෙක් එපා කොට පෙරක දොරකම් දෙන්න. අතරමැදියෝ වෙන්න. මොකද එහෙම වෙන එක එයාගේ මානසික රෝගයක් කියලා මම දකින්නේ. ඒ වගේම අනිවාර්යයෙන්ම අවුලක් ඇති වෙනවා. ඒක අපි පටන් ගන්නකොට මේ sannivedana ක්‍රම හදලා තියලා පටන් අරගන්නේ ඊෂා ඊෂා මගේ බණුන් හරි දෙන ඇති වෙන්නේ ඊෂා හොඳටම දන්නවා කවුද කියලා මම. එසා ඊෂා ඉල්ලුවෙක් ගැන මම සලකනවා. ඒ නිසා මම කියා හිටිනවා අපේ සුමිට ඒ CD මේ සැරේ CD එකට ඉස්සලා බලන ටිකක් දාලා දෙන්නේ කියලා. අපි ඒක කරගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් මම මෙතන යනුවෙන් සීකරමින් භාවනාව ආරම්භ කළ විට එක වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාසයේ සිදුවන බව හොඳින් වැටහි. ආශ්වාසයේදී වාතය නාසය තුල ගැටෙන තැන දැනුණද ප්‍රශ්වාසයේදී එවන්නක් දැනෙන්නේ කලාව දුරකිනි. දිගට ආනාපානය සිදු කරගෙන යාමේදී සිත වෙනත් සිතුවිලි කරා දුවයයි. මම ස්වාමින් වහන්සේගේ සත්ත බොද්ධංග දේශනාව ඉන්ටර්නෙට් එකෙන් කීපවරක් අසා ඇති නිසා ධම්මෝචය බොද්ධංගේ මතක් වී උපන් කුසල් වර්ධනය කරගෙන ගත යුතුය සිතමින් ආශ්වාස ප්‍රශ්වාසයේම සිත යොමු කර ගතිමි. ඉන්පසු විරිය බොජ්ජංගයේද මතක් වී භාවනාව වඩා වඩවා ගැනීමට උත්සාහ කරමි. මෙසේ කරගෙන යන විට ප්‍රීති අවස්ථාවද සමහර විට දැනේ. මෙම ක්‍රමය නිවැරදිදයි කන්නායෙන් පහදා දෙන්න. තවදුරටත් ඔබ සිස් පවතමි. මුල්ම ටික කියවන්න මට තේරෙන වෙනම ප්‍රශ්නයක් ගිහිල්ලා ඉවර වෙන්නේ වෙනදන කියන දැන් මුල්ම වාක්‍ය ටික මට කරුණා කරලා ඉදිරිපත් කරන්න නැවත. දැන් මම මෙතන යනුවෙන් සීකරමින් භාවනාව ආරම්භ කළ විට ටික වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාසයේ සිදුවන බව හොඳින් වැටහේ. ආශ්වාසයේදී වාතයේ නාසය තුල ගැටෙන තැන දැනුණද ප්‍රශ්වාසයේදී එවන්නක් දැනෙන්නේ කලාතුරකිනි. දිගට ආනාපානය සිදු කරන යෑමේදී සිත වෙනත් සිතුවිලි කරා දුවයයි. මට ස්වාමින් වහන්සේගේ සත්බොජ්ජංග දේශනාව හරි එතකොට ඒ කියන්නේ ඒ මුලින් තියෙන එක ප්‍රශ්නයක් කරගන්නේ නැහැ මම ඒක ගැන සතුට පළ කරනවා ඒ කියන්නේ ප්‍රසවාසය වැටුන්නේ නැති උනත් භාවනාව කඩ කැඩෙනවා කියලා හිතලා නැහැ හිත පිට ගියත් භාවනා කරනවා කියලා හිතක නැහැ නමුත් අර අහපු ක්‍රමයට භාවනා කරනද කියන එක තමයි අහන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගේ විදි සම්බොජ්ජංගේ පීචි සම්බොජ්ජංගේ කියලා ඉතින් එතකොට මේ තියෙන අපේක්ෂාව ඇති කරගත්ත ගමන් අපේක්ෂාව බින්දෙනවා බින්දිච්ච ගමන් චිත්ත පීඩාවක් එනවා ඒ නිසාට මුලින් වගේ මට ප්‍රසආසය වෙන්නේ ඒත් මම කරගෙන යනවා. වරින් වර හිත පිට යනවා ඒත් මම කරගෙන යනවාගේ වෙන දෙයට දිගහැරෙන්න දුන්නොත් හොඳම දේ ඒයි. මේ හිත දිගහැරෙන ක්‍රමේ හිත විසිතුරු වෙන ක්‍රමේ හිත වැඩෙන ක්‍රමේ බොජ්ජංග ක්‍රමේ පමණක් නෙවෙයි. ගොඩාක් ක්‍රම අපේ තියෙන මෝඩකමට පටුකමට දන්න එකම අපේක්ෂා කරුවාම අනිවාර්ය දෙයක් වෙනවා අපේක්ෂාව ශුන්‍ය වෙනවා. අපේක්ෂා ඉච්ඡා බංගත් එකට පස්සේ ඒක පශ්චාත්තාප. අන්නේ පශ්චාත්තාපේ පුංචි වුණත් හිත පස්සට ගන්නවා අදිෂ්ඨාන ශක්තිය කඩනවා බුදුහාමුදුරුවෝ පිළිවන් සැක පහල වෙනවා ධර්ම පිළිවන් සැක පහල වෙනවා ඒ ඔක්කොටම හේතුව මේ භාවනාවේදී ප්‍රතිඵල අපේක්ෂා කිරීමට අපේක්ෂාව. ඉතින් අපේක්ෂා නොකර කරන එක තමයි ක්‍රියාහිත කියලා කියන්නේ. මොනම දෙයක්වත් අපේක්ෂා කරන්නේ නැතුව Tamanට කරන දේ කරන දේ කරන්න. ඉතින් ඒකට බොජ්ජංග ධර්මම නෙවෙයි ක්‍රමය. අහනකොට හරියට හිත නැති ඒකෙන් නිවන් දකින්න පුළුවන්. ඒක තමයි නියම ධර්මය කියලා. ඒ ඒ වෙලාවේ ඒ රුචිය තිබුණාට වෙන වෙලාවක වෙන දෙයක් තියෙන නිසා කරුණා කරලා අර මුලින් අත් උපදේශ ටිකට ගන්න ප්‍රසවාසය නැති වුණත් සතිය කැඩිලා නැහැ. හිත වරින් වර පිට ගියත් මට කාර්යයක් නැහැ. එහෙමනම් ඉදිරියට යනවා මිසක්කා මේ බොජ්ජංග ක්‍රමේ මට වෙන්න ඕනෑ කියලා අදිෂ්ඨාන කරන්න ඕ අපේක්ෂා කරන්න ගියෝ 100 200ක් මං සාතික කරන්නම් ඒ බලාපොරොත්තු සුන්වීමකින් කෙලවර සියලු බලාපොරොත්තු මේ ලෝකේ සිංහුවකින් කෙලවර ඒක ඉව්වට තමයි බලාපොරොත්තු කියලා කියන්නේ. එහෙව් එකේ මොකටද බලාපොරොත්තු තියන්නේ? ස්වභාවික වර්ධනයට ඉඩ දෙන්න. ගාතර ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාවේදී මම මෙතන වාඩි වී හිඳිමින් මෙනෙහි කරමින් එක වෙලාවක් සිත් සිත ඉන්පසු හුස්ම රැල්ල දෙසට අවධානය යොමු කරමි. හුස්ම ඉහළ පහළ යන බව වැටහෙයි. නමුත් හුස්ම ඉහළට යනවා පහළට යනවා යයි එකින් එකට නොහිතමි. දිගු හුස්මද කෙටි හුස්මද දැනේ. මට ඇති ගැටලුව නම් භාවනාවෙන් මිදුණු පසු ඒ ගැන ලොකු මතකයක් නොමැත. කාලය ගෙවි ගිය බවක්ද නොදැනේ. නිින්දෙන් අවදි වුණාමෙන් ගතියක් දැනේ. නමුත් පරයන්කේ සිටනා විට නිින්ද ගියේ නොමැති බවද දනිමි. ස්වාමින් වහන්සේ මාගේ භාවනා ක්‍රමය නිවැරදිද? ආධුනිකයෙක් බැවින් අත්දැකීම් අඩුය. ඔබ වහන්සේ නිරෝගී සුවය ලැබේවා. මේ තමයි නැවත වශයෙන් ක්‍රියාහිත විස්තර කරන හැටි. ක්‍රියාහිතක් තිබුණා නම් ඉවරුණාට පස්සේ ඒක මතක සටහන් නැහැ. ඒක සංඥා නැහැ. වේදනා නැහැ. රූප නැහැ. වැඩි වෙලා තියෙනවා වෙන්නකොට නම් හොඳටම දන්නවා මැරිලා නැහැ, නිින්ද ගිහිල්ලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා පස්සෙන්ලා බලනකොට ආඩම්බර වෙන්න දෙයක්වත් නැහැ පශ්චාත්තාප වෙන්න දෙයක්වත් නැහැ එහෙම දෙයක් උනේ නැහැ වගේ එතකොට කෙලස් නැහැ එතකොට සංස්කාර නැහැ එතකොට චේතනා නැහැ එතකොට විඥානේ නැහැ ඉතින් ඒ නිසා අපිට දැක ගන්න පුළුවන් මේ ජීවිතේ අපි ජීවත් වෙලා තියෙනවා අලුතෙන් කර්ම රැස් කරලා නැහැ කර්ම රැස් හැම වෙලාවකම රූප තියෙනවා වේදනා තියෙනවා සංඥා තියෙනවා සංස්කාර තියෙනවා විඥාන තියෙනවා අපිට මොකක් හරි මතක තියෙනවා නම් ඒ ඔක්කොම කර්ම ඔක්කොම කෙලස් යම් කිසි දෙයක් අපිට මතක නැතුව ගියා නම් ඒකේ මතකයක් නැහැ. ඒකෙන් අපිට ආය කර්ම රැස් වෙන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් ඒලා කර්ම ගෙවිලත් නැහැ වගේ. පරණ කර්ම ගෙවිලත් නැහැ. බොහොම සාන්තකර අවස්ථාවක්. ඒ නිසා සනිමිත්ත වර්ගය කියලා එකක් තියෙනවා අංගුත්තර නිකායේ. ඒකේ සරුවචනේ පැහැදිලිවම සඳහන් කරනවා මානේ සනිමිත්තාබේකේ උපජ්ජති කිලේසා නෝ අනිමිත්තා. තේසං ඒව නිමිත්තානම් පහනාය තං අකුසලානම් පජාත. ඉපදින තා කෙලෙස උපදින්නේ නිමිත්තක් ඇතුව. කිනිති නැතුව නෙවෙයි. ඒ කියන්නේ හැම නිමිත්තක්ම කෙලෙසයක්. ඉපදිච්ච කෙලෙසේ ගෙවම් කරනවා නම් ඒ කියන්නේ ඒ පහළ වෙච්ච කෙලෙසේ ගෙවම් කරා. දැන් ආනපන හොඳට දැනිලා නිමිත්ත දැනිලා ආනපන ගෙවම් වෙනමයි කියලා කියන්නේ කෙලස් ගෙවෙනවා. ගෙවුනට පස්සේ ආයේ රූප නිමිති වේදනා සංඥා සංස්කාර මතක මොකුත් නැහැ. ඉතින් ක්‍රියා රාග ద్వේෂ මොහ තිබ්බනම් ඉර ඇදෙනවා ගලේ කෙටුවා වගේ මතක හිටිනවා. ඒ නිසා මේකට පුදුම බයයි අපි. මේක මේක අපිට පේන්නේ අපරාධ කාලේ නාස්ති වීමක්. නිකන් ඇල්ලොතොබීව වගේ මම මට ආඩම්බර වෙන්න දෙයක් නැහැ. මම කියා ගන්න දෙයක් නැහැ. මගේ කියා ගන්න දෙයක් නැහැ කියලා. ඉතින් මේ යෝගාවචරය අමෝ අකමැත්තෙන් යෝගාවචරය අකමැත්තෙන් ඉඳද්දි බුදුජානනාංශගේ ක්‍රමවේදේ වැඩ කරනවා ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩි වේලාවක් අපි ජීවිතේ පෙන්නනවා අවදියෙන් හිටියන මොකද මතකයක් නැහැ. කෙලස් නැහැ. අවක්ෂේප වීමක් නැහැ. කවදාරි හිතන්න කවදාරි යෝගාවචරයක් මේ භාවනා කරන ගමන් ආකල්ප සත්‍ය සම්පත්‍ය හරි ගිහිල්ලා එහෙම නැත්නම් සම්මා විතක්කය ඇවිල්ලා මේක තමයි නිවන කියලා කියන තේරුම් ගත්ත දවසට මොකද්ද වෙන්නේ? අපි කොච්චර කොච්චර කල් මෙතන මෙතෙක් කල් නිවන ඉඳලා තියෙනවද? ඒකට බැනලා තියෙනවද? ඒකට අනුවතුරක් කරලා තියෙනවද? ඒකට චූ කරලා තියෙනවද? කක්ක කරලා තියෙනවද? ප්‍රතික්ෂේප කරලා තියෙනවද? මේ භාවනා කරනකොට එන මොකක්වත් වෙන්නේ මේ නිවන නිවන වශයෙන් තේරුම් අරගෙන මුදුන් මල් කඩට සලකලා දෝතින් බාර ගන්න. ඉතින් භාවනා කරාට ඒක වෙයිද නැද්ද කියලා මට ෂුවර් නැහැ. දුන්නට පිළිගනීද කියලා විශ්වාස. ටැග් දුන්නට බාර ගනීද පිළිගන්නේ. අපිට ඕන කරන්නේ කක්ක. අපිට ඕන කරන්නේ තණ්හා මාන දිට්ටි. අපිට ඕන කරන්නේ මතක තියාගන්න එක. අපිට ඕන කරලා තියෙන්නේ මගේ ගහලා බැජ් එකේ ගහගන්න එක. මල් මාලයක් එල්ලගෙන ඉන්න එක. ඒ නිසා නිකමට හිතන්න මෙන්න මේක මෙන්න මේක තමයි නිවන. ඒකට ඉන්නකොටත් පස්සෙත් ඒක තේරුම් ගන්න පුළුවන් නම් ආ ඊගාවාත්මයක් නැහැ ඒකට. ඒ ඔක්කොම ගෙවලා ඉවරයි. දැන් මේක ගෙවිච්ච ගැන කනගාටු නැද කි මෙතරක් මට අනික එකක් අක්ක ටිකක් ඒ වෙලාවේ තිබුණා කොච්චර වටිනවද කෙලස් ටිකක් ඒ වෙලාවේ තිබුණා කොච්චර වටිනවද මතක ටිකක් තිබුණා කොච්චර වටිනවද සංඥා ටිකක් තිබුණා කොච්චර වටිනවද වේදනා ටිකක් තිබුණා කොච්චර වටිනවද කියලා ඔන්න නවගුණ වල අරගෙන ගණන් කරන ගණන් කිරීල්ල අනේ මට රූප වේවා වේදනා වේවා සංඥා වේවා සංස්කාර වේවා විඥාන දෙකකින් විතර මේ රූප නැතික නොවේවා වේදනා නැතික නොවේවා සංඥා නැතික නොවේවා සංස්කාර නැතු නොවේවා විඥාන නැතු නොවේවා රූප වේවා වේදනා වේවා සංඥා වේවා සංස්කාර බුදුහාමර අපිට දෙන්න හදන්නේ දෙන්න බැරි දෙයක් කියලා දෙන්න හදන්නේ අපි අකමැති දෙයක් ඒකට බුදුහාමරණ කියන්නේ නිකං කරුණාවක් නෙමෙයි උන්වහන්සේලා තියෙන මහා කරුණාව උන්වහන්සේ ගාව තියෙන ප්‍රඥාව මේ සාමාන්‍ය අපිට අම්මා ලප්පලා දෙන ප්‍රඥාව නෙවෙයි මහා ප්‍රඥාවක් තියෙනවා. ඉතින් මට සැකයි දවස් පහකින් අපිට ඔන්න ඔය තමයි නිවනේ සංඥාව. අනේ කරුණාක ලෝකට උණු වතුරක් කරන්න එපා. විමුණට කියලා ගහන්න එපා. උගර චූ කරන්න එපා. උගර කක්ක කරන්න එපා. උග බාර ගන්න. නැත්නම් ඕක පිළිබඳව සතුටින් ලියන්න. මම මේ භාවනාවේදී ක්‍රියාහිතක් දැක්කා. මොනවද ලකුණු මට ඉවරනාට පස්සේ මතක නැහැ. හැබැයි වෙනකොට නම් මට මතකයි මං අහරගෙන හිටියා වගේ. පස්සේ තේරෙන්නේ මට ඒක නිින්ද ගියා වගේ කියලා මේක පිළිබඳව හැකි සංඥාවෙන් ලිව්වොත් ඒක තමයි ලෝකේ තියෙන දක්ෂම සාහිත්‍ය ග්‍රන්ථය. ඊට වඩා සාහිත්‍ය ලෝකේ නැහැ. මේක වෙලා තියෙන්නේ හරියට මේක ලබලා ඒක වැරදි කියලා ලියලා අසං කරලා දෙනවා. ඒ මම සතුටු වෙනවා මේක ඉදිරිපත් කරපු එක සභාවකට අපිට සාකච්ඡාවට ප්‍රභාවයක් මූල මූලාශ්‍රයක් ඇති කිරීම සඳහා. නමුත් මේ ලියපු එක්කනට බයිනා වගේ වෙනම ඇති මගේ වචන ස්වරූපේ. මගේ කතා ස්වරූපේ වන්නකොට ලියපු එක්කනට මේ දෙකී විතරක් මම ලියාගෙන ගහගත්ත ඉල්ලගෙන කරන පරිප්පුවක් කියලා හිතෙනවා ඇති. ගණන් ගන්න එපා. ඔහොම එකක් දෙකක් වෙලා බෑ තුන හතරක් වෙන්න. එතකොට තමයි කට්ටියටත් තේරෙන්නේ ලියන එකනටත් තේරෙන්නේ. ඒක නිසා මේ දීපතයක පිළිගත්තේ නැතුවට මොකද කරන්නේ? එනිසා අනිත් දවසේ මේක අපේක්ෂා කරගෙන යන්න. එතකොට ඊට වඩා වෙනස් ආකල්පකින් ඔක දකින්න පුළුවන් වෙයි. දැන් ගිහිල්ලා තියෙන්නේ නෝස්නා ගතියෙන්. ඒකටයි ඔහොම ලී වෙන්නේ. අනිත් දවසේ මේක තමයි නිවන, මේක තමයි කෙලස් කැපෙනවා කියන අදහසින් යන්න සම්පූර්ණ භාවනාව වෙනස් වෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපානය බලමින් සිටින වේලාවේදී හුස්ම රැල්ල තුනී වී සිත එකඟත්වයටපත් වූ අවස්ථාවක් බියකරු දෙයකට මුහුණ දෙවි. මුළු අව අවකාශයම ඊට වේගෙන් භ්‍රමණය විය. ඒ වේගය වචනෙන් කියා නිම කළ නොහැක. කිසිවක්ම නැත. වේගෙන් කරකීමක් පමණි. මම සිතනාදයි සෙව්වද එහි මමද කිසිවක්ද නොවිය. දැනදු භාවනාවේ වැඩි වේලාවක් සිටීමෙන් හිස් බව දකින විට එය මට සිහියට නැගේ. මම විගසින් ඉරියව් වෙනස් කරමි. ඒ බිය පහව ගොස් නැත. මම කුමක් කරම්ද? ආවාද උපදේශයක් පතමි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී බව නිවන් සුව පතමි. මම ඉරියව් වෙනස් කරා. එතනilla කියන්නේ ඒ වාක්‍යය මම ඉරියව් වෙනස් කළා. මම විගසින් ඉරියව් වෙනස් කරමි. ඒ බිය පහව ගොස් නැත. මම කුමක් කරම්ද? ඔය කියන්නේ අර ආපු විවේකයට මූණට දමලා ගහලා දෙන ඉරියව් වෙනස් කරලා මේ ආපු විවේකයේ බියක් විදිහට තමයි හඳුනගන්නේ. ඒකට කියන්නේ fear of freedom කියලා. බයක් ඇති වෙනවා විවේක වෙනකොට, නිවන එනකොට, කෙලෙස් නැති වෙනකොට. ඉතින් ඒකට ඉරියව් වෙනස් කරලා දඟලලා මේ මෙහි හිටපු කාරක සබිකේ නැවැදී භාවනා කරන්නේ. මනුස්සයා මට මේ භාවනා මැද යන හදන්න පටන් අර ගන්නකොට විරෝධය ප්‍රකාශ කරා. ප්‍රකාශ කරලා කිව්වා මගේ දාන දවසට මම මුළු රෑ තිස්සේ පිටි කොටනවා කිව්වා මේ කට්ටියට භාවනා කරන්න බැරි වෙන්නේ. යාට මයට කුර්සිය හදලා දෙන්නේ මම කැමති නෑ මේකට මම දවස පුරා පිටි කොටනවා මම ප්‍රශ්නයක් නෑ. අපිට දායකයෝ දෙන්නම් සද්දේ නම් අපි සද්දේ වළඳන්න ඕනේ දාන දෙනවා නම් දානේ වළඳනවා. නමුත් අන්තිමට පස්සේ මෙයා භාවනා කරලා එක දවසක ඔය වගේ විස්තර කතා කරනවා මම ඒක බොහොම සෝදායි. දවසක හොඳට භාවනා වෙච්ච වෙලාවේදී මේ භාවනා හොඳට විවේක වෙච්ච වෙලාවක ලස්සන පොඩි කෙල්ල දෙන්නෙක් ඉන්නවා නිවුණු. කෙල්ල දෙන්න මතක් වුණාලු. මතක් කරලා හිතුවල දැන් මේ විදිහට භාවනා කරන ගිහිල්ලා මට සත්‍ය අවබෝධ වුණොත් මේ කෙල්ල දෙන්නට දෑවැද්ද හම්බ කරලා දෙන්න වෙලාවක් නැහැ කියලා අරක්කු බෝතලයක්ම බිව්වයි කිව්වා ගිහිල්ලා සිල් කඩාගන්න. ඒක තමයි මේ දෙන්නේ මම නැගිට්ටා ඉරියව කඩාගත්තා කඩාගෙන ඉල්ලත් බැලුවා ඒත් බය තියෙනවා. දැන් තියෙන්නේ අරක්කු ටිකක් බොන එකයි. එහෙනම් දැන් කවුරුත් හතෙක් මරන්න ඕන කෙලින්ම ගිහිල්ලා එහෙනම් හොරකමක් කරන්න නැත්නම් කාමීත්‍යාචාරය කරන්න. මොකද ඒ තරම්ම ධර්මයේ ශක්තිමත්. ධර්මයේ අපිට ඒ තරම්ම ඇතුළට එනවා. මේ අපි කොච්චර වේගෙන් ඒකට විරුද්ධව ප්‍රතික්‍රියා කරනවද කිව්වොත් ඒක පිළිබඳව hina වෙන්නත් බෑ. ඒක මොකක්ද? ඒකට කියන්නේ සාහසිකයි අදහස. hina වෙන්න බැරි තරම් සාහසිකයි අපි මේ සත්‍යයට කොච්චර අකුල් හෙලනවාද මේ බෞද්ධ වෙලා භාවනා කරලා සිල් අරගෙන හරි පාරයක්දී භාවනා හරියනකොට ඒකට කොච්චර බයක් කොච්චර පාළු ගතියක් කොච්චර තනවිච්ච ගතියක් කොච්චර නීරස ගතියක් කොච්චර අසරණ වෙච්ච ගතියක් එනවද කියනවනම් ඉරියව් වෙනස් කරලා බලනකොට තාම හිතේ බය තියෙනවා කියන. ඉතින් ඒ වෙලාවට තමයි ඔය අරක්කොද බැරුම් වශ්‍යාකාර ආරෙමේ තියෙන්නේ ගිහිල්ලා එක පාට සිල් කඩ ගන්න පුළුවන්නේ. එහෙම දෙයක් නැති වුණොත් එහෙම මල්ල මගුලක් වෙනවා. මේ පෘථජ්ජනය කියන්නේ අමුතුම සතෙක්. අඳාගෙන එනවා භාවනා කරන්න. අඳාගෙන ඇවිල්ලා කමටහනක් දෙන්න කියනවා. අඳාගෙන ඇවිල්ලා සීලෙ ඉල්ලනවා. සීලෙ ගිහිල්ලා හරි ගිය ගමන් ආරකට මොකුත් නැ ගිනි වතුරම වක්කන. මම එකක් කියන. ඔය කවුරු මොන જાති අකුල් හෙළුවත් කෙලස් ජය ගන්නවා. මේ සත්‍ය ජය ගන්න. ඒ තරම් බලවත් මේ භාවනාව ඔය කොච්චර පොළු දැම්මත් සත්‍ය කරා ගෙනියනවා. දෙමිල්ලෙන් තේරෙනවා අපි කොච්චර මාර පාක්ෂිකද අපි කාගේ න්‍යාය පත්‍රයද වැඩ කරන්නේ අපිට කොච්චර කෙලෙස් අවශ්‍යද කෙලෙස් කැපෙන එක මෙච්චර දවස් 7කින් නෙවෙයි දැන් දවස් 3කින් කෙරලා තියෙනවා 100ක් නෙවෙයි කැපෙන එක යම් ප්‍රමාණයක් ඒ කොච්චරක් අපි හරස් කපලා තියෙනවද හරස් කපනවද කියලා තේරෙනවා නම් අපිට තේරෙන්නේ මෙතෙක් කල් කී වතාවක් මේ සත්‍යයේ ගෙට එන්න දොරට තට්ටු කරන්න නැද්ද අපි කී වතාවක් ඒ මාසයේ මොනට උනතුරක් කරන්න නැද්ද ඵලයන්ද කියලා ඒ නිසා දෙවන්නේක් නැහැ අපි වරදේ බඳවන Tamange මෝඩකම තමයි ඉතින් ඒ නිසා මේ භාවනා කිරීම නිසා ප්‍රතිපදාවක්ද මේ සිද්ධ වෙන්නේ? භාවනා කිරීම නිසා මේ කෙලස් කැපීලද්ද සිදුවෙන එක බැලලා අනුග්‍රහ කළ යුතු යෝගාවචරයට පුදුම බයක්, පුදුම අසරණ ගතියක්, පුදුම අනාථ වෙච්ච ගතියක්, නීරස ගතියක්, ඒකාකාරී ගතියක්, බිය එළවෙන සුළු ගතියක්. එන නිසා එයා කරන්නේ අර එල්ලේ කඩලා දානවා. මායя කොච්චරක් අපිටු ක්‍රියාත්මක වෙනවද නැත්නම් අකුසලයක් කරනවා කරලි වෙරෙලා අර පුරුදු කෙලස් ටික වවා ගන්නවා. ඒ නිසා මම මේ කියන දේ ගත යුතු පැත්ත තේරුම් ගන්න අපි කවදා හරි මේ භාවනාව Tamanට අනුග්‍රහ කරනකොට ඒකට අනුග්‍රහකරනද කොච්චර භාවනා කරත් හරියන්නේ සම්මා දිට්ඨිය නැත්තම්. කොච්චර භාවනා කරත් වැඩක් නැහැ යෝනිසුමනසිකාරය නැත්තම්. කොච්චර භාවනා කරත් වැඩක් නැහැ විපස්සනා අනුග්‍රහිතය කියන එක දන්නේ නැත්තම්. ඉතින් මේ බෞද්ධයෝ මෙහෙමනම් අබෞද්ධය භාවනා කරනකොට මොකද වෙන්නේ කියලා හිතනද ඊට පස්සේ හිතනද අබුද්ධෝත්පාද අබුද්ධෝත්පාද කාලයක භාවනා කරොත් මොකද වෙන්නේ කියලා. කවදාකවත් ඉස්සරහට යන්න බෑ. ප්‍රතිඵල නැති නිසා නෙවෙයි. එන්න හැම ප්‍රතිඵලයකටම වෛර කරනවා. බුදු කෙනෙක් ඉපදිලා බුදු කෙනෙක් අපිට ඇරලා දෙන දොර භාවනා කමටහන් දෙන එක නෙවෙයි. ඒක ලෝකේ කොහොමදක් තියෙන එක. මේ කමටහන් භාවනා කරනකොට එන ප්‍රතිඵල වලට හතුරුකම් කරන්න එපා. වෛරකම් කරන්න එපා. ඒකට නිසින්ින්ද යන්න දෙන්න ඒක අනිවාර්යයෙන්ම හොඳ තැනට ගෙනියන්න ඔබ කල්පනා කෙරුවොත් කරන්නේ හතුරුකම. හිතුවොත් හිතලා කෙරුවොත් කරන්නේ අවුලක්. ඒ නිසා භාවනා වැඩෙනකොට නැත්නම් ප්‍රතිපදාව ඉන්න බව තේරෙනවා නම් කෙලස් කැපෙන බව තේරෙනවා නම් චේතනා නොකර ක්‍රියා නොකර එහෙමම යන්න දෙන එකට අපි කියනවා විපස්සනා අනුගහිතය කියලා. හතුරුකම් නොකර සිටීම, පාප වැලකී සිටීම, නපුරුකම් නොකර සිටීම. ඒක තමයි ලොකුම කුසලය. මෙහිම සදී පැදී ඉන්න අපටත් මේ විදියට මායයා ගොඩ පෙරකුතු කරන් දීලා අපි ලව්වම අපේම බෙල්ල කප්පවනවා නම් අපි අම්මගේ බොක්කේ ඉඳදී අපිම කට දිගහැරලා පෙකෙන වෙලා හපල කනවා නම් කොහෙද දිනුවක් තියෙන්නේ හැබැයි ඒක නම්බු ගොඩින්දි මම්මනේ බෙකනල කෑවේ. වෙන කවුරුත් නෙවෙයි ඒක පොඩි ආඩම්බරයක් තියෙනවා. දෙවන්නේක් නොවෙන නිසා. නම් කොච්චර සාහසිකද කියලා බලන්න. ඒ වගේ ප්‍රශ්න තුනක් අපි දැන් කියවලා තියෙනවා. ඔක්කොගෙන් මම කියන්නේ පොඩි උපමාන දෙකයි සරුවත්යන්සෝ පෙන්වන්නේ. මේක ප්‍රතිපදාවෙන් වෙච්ච එකක්ද කියලා බලන්න. කෙලෙස් අඩු වෙනවද කියලා බලන්න අන්න ඒකට යන්න දෙන්න දෙයියන්ගේ නාමයට ඔකට අනතුරුකම් හතුරුකම් නපුරුකම් කරන්න එපා. ඒ කරවන එක තමයි මායя කියන්නේ. ඒක තමයි කෙලස් කියන එක දැනගෙන ඒක නොකර ඉන්න පුළුවන් නම් ඒක තමයි ලොකම කුසලේ. සබ්බ පාපස්ස ආකරණ. ඉතින් මේකෙදිත් එහෙම ඊගාව සැරේවත් අඩු ගානේ ඉරියව කඩාගෙන මේක බයක් වශයෙන් දකින්න නැතුව මේ කෙලස් කන්දක් හෙල්ලෙන වෙලාවක් මෝහ පටල කැපෙන වෙලාවක් මං ගත්ත සීලෙන් සද්ධාවේ ආනිසංසෙන් ඉදිරියට ලැබේවා කියලා අපි සාමූහිකවත් පතමු පුද්ගලිකවත් පතමු ගත්තර ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාව වඩමින් සුලං රැල්ල තුනී වී සම්බර අවස්ථාවකටපත් වේ. සිත හා සුලං රැල්ල සංසුන් වේ. සිත ප්‍රබෝධමත් වේ. ගතද සුඛයටපත් වනු ඇදැනේ. එවිට සම්බාස්ව සූත්‍රයේ භාවනාව ගැන සඳහන්ව ඇති තැන ඇති සත්‍ය බොජ්ජංග වැඩි ඇතැයි හැඟියයි. එය විනිමි. ඒත් ආනාපානයේදී ධම්මවිච සම්බුද්ධංගේ යනු කුමක්දයි භාවනාවට අදාළ ලෙස පහදා දෙනෙමින් අයදිමි. ඔබ වහන්සේ නිවන් සුවෙන් සුවපත් වේවා. ඔය ඉස්සෙල්ලත් එක්කෙනෙක් ඔය බොජ්ජංග ගැන කතා කරලා ධම්මවිචයෙන් පස්සේ වීර්ය වීර්යෙන් පස්සේ සුඛය ආදි වශයෙන් ඒ අනුපිළිවෙලක් අපේක්ෂා කරනවා නොවෙනවයි කියන නිසා නෙවෙයි ඒ අපේක්ෂාව නිසාම අපේක්ෂා බින්දිනවා ඉච්ඡා බංගත්වයටපත්ලා අවුල් වෙනවා නැත්නම් ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ කියන්න බැරි එකක් නෙවෙයි. ඒක නිසා භාවනා යන්නේකට යන්න දෙන්න. ඒ වෙලාවේදී ධම්මවිචය කියලා කියන්නේ මේ සිදුවෙන භාවනාවට අකුල් හෙලන්න එපා. සිදුවෙන භාවනාව හැඩගසන්න යන්න එපා. සිදුවෙන භාවනාව සුක්කාන මතර ගන්න යන්න එපා. භාවනාවට ඉඳලා පැත්තකට වෙච්ච තරමට භාවනාව ස්වභාවික සිද්ධ වෙනවා. ඒ නිසා එතන ධම්මවිචය කියලා කියන්නේ විචක්ෂණ නුවණ යොදන්න මේ වෙලාවට බයේ මායя දෙන ලනු කණ්ඩ එපා. මේ වෙලාවට බය වෙලා කෙලෙස් වලට ඉඩ දෙන්න එපා. මේ වෙලාවට බය වෙලා අනුන්ගේ උඩ පෙරකරුකම් කරලා මේ පෑදීදියට බොරදී දෙන්න එපා. මේ අනාකුල් ප්‍රහය අකුල වෙන්න දෙන්න එපා කියලා මේක දිහා දැක්කට නොදැක්කා වගේ, ඇහුණට නැහැ වගේ, දැනුණට නොදන්න වගේ බලන්න පුළුවන්. ඒකට කියන්න පුළුවන් උප්පරිම හොඳම ධම්මවිචේ සම්බොජ්ජංගේ කියලා. මං හිතන්නේ හැබැයි ඉල්ලන එක නනම් ඉල්ලන්නේ මේට වැඩිය වෙන මොකක් දෙකක් මගේ. මගේ නම් කියවෙන එකක් නෑ ඔయిత වැඩි වෙන එකක්. ඩාක්ටර් ස්වාමීන් වහන්සේ ඔබවහන්සේ දුන් කමටහන් අනුව සිත පුරුදු කරගෙන යනවා. මම මෙවැනි වැඩසටහනකට ආධුනිකයෙක්. සිත නිතර විසිරී යන්න බලනවා. නැවතත් භාවනාවට යොමු කරගන්නවා. ස්වාමීන් වහන්සේ මේ ස්වභාවිකද? මේ ආම කරගත හැක්කේ කෙසේද? අපි නැවත දෛනික ජීවිතයට යොමු වුණ පසු ඔබ වහන්සේ සිතන විදිහට දිනකට ආම වශයෙන් පැයක් පමණ භාවනාවකට යොමු කළ යුතුද? ස්වාමින් වහන්සේට නිවන් සපික්මනින්ම සාක්ෂාත් වේවා. මේක සඳහා මේ එක වාක්‍යයකට මට අර්ථකථන දෙනවා නම් මම බොහොම ස්තුතිවන්ත වෙනවා. හිත පිට ගියාට පස්සේ හිත ආපහු ගන්න හැටි මට පොඩ්ඩක් මේ එක වාක්‍යයක් තියෙනවා මේකේ. මොකද්ද එළියේදී? අන්න ඒක ඒ කියපු එක න පොඩ්ඩක් කැමැතිද? මෙන්න මේක වෙන්නේ කොහොමද කරන්නේ කොහොමද කියලා ලুকু තොරතුරු රාශියක් අපිට සාකච්ඡාවට ඇතුල් කරගන්න පුළුවන්. මොකද්ද ලියලා සිත නිතර විසිරී යන්න බලනවා නැවතත් භාවනාවට යොමු කරගන්නවා. ආන්න ඒ වාක්‍යය නැවතත් භාවනාවට යොමු කරගන්නවා කියන එක කැමැතිද මන්දා ඒ දියාපු එකන අපිට පොඩ්ඩක් තව විස්තර දෙන්න ඒක පිළිබඳව. එතකොට හරිය ලස්සන තුරුතු ටිකක් එළියට එනවා. ඉතින් කැමති නෑ ඔක්කොමලා අල්ලීම ඊර්ෂ්‍යාකාරෝ එක්ක අම්මු කුම්මහියෝ මම මෙච්චර කතා කරනවා එක් එක් කැමති නෑ තමන්ගේ තොරතුරු බින්දක් දෙන්න. ඔක්කොම ආණ්ඩි වගේ. ඒ නිසා අන්තිම ප්‍රශ්නෙට මම උත්තර දෙන්නේ මේමය දවසකට කොච්චර භවනා කරන්න ඕනද කියනවනම් දවසකට පැය 24කුත් හමාරක් භාවනා කරන්න. එතකොට තමයි යන්තම් හරි භාවනා හරියන්නේ. එන්නේ කොච්චර පිස්සු කෙලින්න ඕනද කියලා ලයිස්තු මගෙන් අහන්න. පැය 24කොත් කරලා භාගයක් කරන්න. එතකොට නම් අර වගේ ප්‍රශ්නට උත්තර දෙන්න බැරි කෙනෙකුට භාවනා හරියන්න ඉඩ තියෙනවා. භාවනාවෙන් තොර ගත කරන හැම චිත්තක්ෂණයක්ම අපාගාමී කියලා හිතන්න. යා කොච්චර ඔයගොල්ලෝ පින්කන්තේ කතා කරා ආනින්ජාවි සංකාර පුඤ්ඤාවි සංකාර අපුඤ්ඤාවි සංකාර කිව්වත් ඔක්කොම සංස්කාර. සබ්බේ සංඛාරා දුක්ඛා භාවනාවෙන් ගත කරන හැම එකක්ම අනිත්‍යයි හැම එකක්ම දුකයි. ඒ නිසා මම කැමති පැය 27කුත් භාවනා කරලා දවසකට තවත් පැය භාගයක් දානවා නම් මට කියාගත හැකි අනේ ඉස්සරහට දුකක් කෙන එකක් නැහැ කියලා. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව වැඩිීමේදී නාසිකාග්‍රයේ සිත පිටවාගෙන ආශ්වාස ප්‍රශ්වාස දෙත හිත යමා සිටීමේ ටික වේලාවක් යන විට උඩුතල විශාල වී ඇතිසේ දැනේ. ඒ දෙස බලා සිටන විට පපුවේ හේවීමක් වැනි දෙයක් දැනුනි. ගරු ස්වාමීන් වහන්සේ මේ පහදා දෙන්න. උභාන්සන මේ අත්භාවයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. එතකොට මේ වගේ අර උඩුතල පිපිහල් වෙලා තඩිසි වෙලා පපුවේ ගැස්මක් එන එක ආනාපාන සති භාවනාව බලාගෙන සිටීමට බාධාවත්ද කියන ප්‍රශ්නේ මට තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න කරු කැමැතිද කියන්න මේ විදිහට අර තොල පිපිහල් වෙලා තඩිස් වෙලා තියෙන ගතිය නිසා ආනපාන කරගෙන යන්න බැරි විදිහට බාධාවක් එනවද නැත්නම් අතන මෙතන දැනෙන ඒ සංඥා Tamanට බාධා වෙනවද කියන එක දැනගත්තොත් නම් උත්තරේ හරිය පරසරලයි මම මේ බලන්නේ බබාලා ටික කතා කරවන්න මම ගියාට පස්සේ නම් කතා කරනවා ඇති මෙතෙන්දී යන්නම ඒ නිසා මම ඉල්ලා හිටිනවා මම බොහොම සරල ප්‍රශ්නයක් අහන්නේ. මේ භාවනා කරන යනකොට Tamanට ආනපන ඉන්න ගමන් බුදුතොල පිපිහල් වෙනවා, තඩිච් වෙනවා, දැනෙනවා. පපුවේ දැනෙනවා මේ දෙක මේ කරගෙන යන සතිය පැවැත්වෙන. මූල කර්මස්ථානත් එක්ක ගණතුනට බාධාවත්ද කියන එකයි මම මේ කට උත්තරයක් ගන්න හදන්නේ. ඉතින් කතා කරන්නේ නැත්නම් මම කියනවා බාධාවක් නෙවෙන්න කරුණාකරලම කරගෙන යන්න. බාධාවක් නම් විතරක් අපි පිළියම් හොයමු. ගෞණ්‍ය ස්වාමීන් වහන්සේ ආධුනික යෝගියෙක් මේ සක්මන් භාවනාවේදී බොහෝසේ සිත වෙනත් අරමුණු කරා ගමන් කරයි. එහෙත් මාසිත වෙන අරමුණකට ගියා යන්නේ මෙනෙහි නොකර ඒ අරමුණ පිටගේ බව දැන නැවත වහාම සක්මනේ යෙදෙන්නේ මේ. ඒ ගැන නිවැරදි කර දෙනෙමින් කාර්නික ඉල්ලා සිටිමි. සක්මන් කිරීමේදී යටිපතුල්වල වේදනාවක්, කකුලේ වේදනාවක් දැනෙන්නේ මා නිවැරදිව සක්මන් භාවනාව නොකළ නිසාද? ඔබ වහන්සේ නිරෝගී වේවා සුවපත් වේවා නිර්වාණ සුවයම ලබත්වා ඉස්සල කෙනාට වැඩිය මෙයා අර හිත පිට යනවා ආබව ගන්න කතාව තියෙනවා මම නැවතත් අහනවා මේ සක්මන් කරගෙන ඉන්නකොට ඒ පිට ගිය හිත නැවත වමට දකුණට ගන්නෙ කොහොමද නැත්නම් ගත්ත බව දන්නේ කොහොමද අන්නේ පිළිබඳව තොරතුරු ටිකක් මම ඉස්සලා එක්කනට බැගෑවුණා වගේ මෙතනත් බැගෑවෙනවා ඒ පිට යන්නේක ඇත්ත ඒකට අපි පැත්තක තියමු පිට ගියේ කාපව එන එක පිළිබඳව තොරතුරු ටිකේ තමයි මුළු භාවනාව රැඳිලා තියෙන්නේ. ඉතින් මේ දෙන්න මේක මතු කරලා පෙන්නලා තිනවා. ඉතින් මට ඕනේ ඒක අත්දකපු කෙනාගෙන් ඒක පිළිබඳව කට උත්තරයක් ඇද්දුටු සාක්කියක් අද්දුටු සාක්කියක් ඒ හරහා ලොකු පාරක් විවෘත වෙනවා. ඒක නිසා කැමැතිද මේ කෙනා සක්මන් කරනකොට හිත පිටිගියේ කාපව එන්න නැම්මේ මොනතරම් තොරතුරු මොනතරම් විස්තරයක් මොනතරම් අත්දැකීමක් මොනතරම් අත්විඳීමක් තමයි තියනවාද කියලා සභාගත කරන්න. හොඳයි මයික් එක පිටත් කරනවද? මම ඕන් කරලා දෙන්න. අවසරයි ස්වාමීන් වහන්සේ සිත පිට අරමුණේ වෙනත් අරමුණක් කරා ගිය බව දැනගන්නවා. එතකොටම මේ දැන් මම දකු මේ වම දකු දකුණු වම එහෙම කියලා තමයි මේ සක්මනේ දෙන්නේ. එතකොට ඒ අරමුණ ගිය බව දැනගෙන ඒ ආපහු දහම දකුණු කකුලට දකුණ තියනවා නම් එහෙම යොමු කරනවා තියනවා නම් එහෙම ආපහු සැරයක් අර සක්මනේ නිවෙන්නේ විදිහටම යෙදෙනවා. එතකොට ඒකෙදි මම මේක ගන්නවද නැත්නම් දැනගත්ත ගමන් හිත ලැජ්ජ හිතිලා ආපහු අරමුණට එනවද කියන දෙකෙන් වඩා ප්‍රකට කොයි එකද? අවසරයි සංඝහන්සේ කියන්නේ හිත තමන් අපව වැරදි තැන ඉන්නේ මම වමට දකුණට ගන්නවද නැත්නම් වැරදි තැන ඉන්නවා කියලා දැනගන්නකොටම හිත ස්වභාවයෙන් ප්‍රകൃතියෙම අරමුණට එනවා කියන එකද වඩා කොයි දෙකද දෙක ස්වභාවයෙන්ම ප්‍රകൃතියම අරමුණට එනවා තමයි. ඔව් එතකොට ඉස්සලකනගුත් මම බලාපොරොත්තු මේ වගේ සාකච්ඡාවක්. එතකොට ඒ වැරදි දේ වැරදි බව දැනගත්තට පස්සේ නැවත හරි තැනට ස්වභාවයෙන් එන එක නෙවෙයි සාමාන්‍ය හිතේ ප්‍රകൃතිය. වැරද්ද වැරද්දට යන එක. දැන් මොකද්ද අපේ ළඟ තියෙන ගුණයක් නිසා මේකට කියන්නේ බය ලැජ්ජාව කියලා. වැරද්ද ඉන්න බව දැනගැනීම විතරයි ඕන කරන්නේ. එතකොට යාපව් අරමුණට එනවා. ඉතින් අරමුණට එන එක හොඳයි නේ. ඒක පිළිබඳව අපිට වාද කරන්න දෙයක් නැහැ එතකොට අපිට කියන්න පුළුවන් යම් වෙලාවක මේ හොඳ අරමුණේ ඉඳලා වමේ දකුණලා පිට යනවා. යම් ඒක දැනගත්තට පස්සේ පිට නන්නත්තර වෙච්ච අරමුණ ආපහු අරමුණට එනවා. මේ දෙකෙන් අපි පිට යන්නේ ගැන කනගාටු වෙන එක නම් ඔක්කොමලා කරනවා. කවුරුවක්වත් මේ ගිය හිත ආපහු එන එක ගැන සතුටු වෙන්නේ නැති එක තමයි අපේ තියෙන මෝඩකම. ඒකට තමයි අපි කියන්නේ අවිද්‍යාව කියලා. ඒක තමයි අපි කියන්නේ අපි පවට කැමති පින්නට කැමති නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ අපිට ඊටාම ඔතෙන් ගිය කිනාට කියනවා ඔබ බලපන් ඔබට හිතට මේ නික්ලේශී තන දුන්නට ඒකේ හිතියට ඔබ ප්‍රයත්න කරාට උඹට පැදුරටත් නොකිය හිත පිට යන. ඒතර ඔබ දන්න දැන් මේ පයේ නෙවෙයි හිත තියෙන්නේ ඇහි කනේ නාසේ. ඒතකොට මේ මොකද්ද දැනුමකින් ඒක හරිම අතිමානුෂික ශක්තියකින් කියනවා මම වැරදි තැන ඉන්නේ කියලා. කියන්නේ මම ඉන්න ඕනේ පයේ හිත පිට ගිහිල්ලා. ඒක එන්නේ කොහොමද කියලා කියන්න කිසිම කෙනෙකුට අයිතියකුත් නැහැ පුළුවන්කමකුත් නැහැ. මම ඉන්නේ වැරද්දක බව තේරෙනවා. මේ දැනගත්ත ගමන් හිත ආපහු මූල කර්මත්තාන්ට එනවා. එතකොට අපි ධම් දවසක හිතනද මුළු ලෝකෙම අමතක කරලා වැරදි තැන ඉඳලා හරි පැනට හිත එන එක සතුට වෙන්න ගත්තොත් අපිට දවසකට කී ලක්ෂ කෝටි වාරයක් සතුට වෙන්න පුළුවන්. එච්චරයි භාවනාව කියන්නේ. තේරෙනවද? තේරුණා සම්මා. කියමු බලන්න ওই වචනෙන් කියමු බලන්න මම මේ තේරුම් කරන හදන දේ. හිත පිට ගියාට මේ ඒ ගැන කනගාටු වෙන්නේ නැතුව හිත මේ නියම අරමුණට එන එක ගැන සතුටු වෙලා දිගින් දිගටම ඉස්සරහට භාවනා කරගෙන යන්න. හරි එතකොට පිට යන්නේ ගැන පිට යන්නේ අපිට කරදරයක් නෙවෙයි අපේ පරිශ්‍රයෙන්ට අමුදෝගියක් වෙනවනේ. එතකොට පිට යන්නේ එක ජොලියක්. තේරුණාද? එහෙමයි. මෙච්චර කල් දුකක් තිබුණ එක දැන් සැපක් බවටපත් වෙනවා. පිට යනවා කියලා අඬ අඬපු කෙනා දැන් ප්‍රමෝදයක් පහල කරගන්න පිට යන්න නැතුව බෑනේ අපිට එන බව දැනගන්න. දැන් මේක දැනගන්න ඕන හිතපු ගමන් එනවනේ. ඒක සතුටු වෙන්න ගිය ගමන් අපිට කියන්න තියෙන යන්න පුළුවන් ඵලයන්. මයි කිසි බාධාවක් නැහැ. බාප හැරලා ඉන්නේ ගැන මම සතුටින් එහෙම නැත්නම් ජයග්‍රාහීව එහෙම නැත්නම් මංගලාවතරණයක් වගේ බලන් ඉන්නවා නම් අපිට දවසකට පිට යන හැම චිත්තක්ෂණයම සතුට වෙන කොනක් තියෙනවා. අපි මෙතෙක් කල් ඔක දැක්කේ නැති නිසානේ අපි දැක්කේ අපේ නරක පිට පිට යනවා සද්ද ඇෙනවා හිත යවිතීතේ හිතනවා කර්තමාන හිතනවා අනම්මනම් කිය පිට යන හැමතැනම ඉතින් අප වෙනවනේ නැත්නම් බැලන්ස් වෙන්න බෑනේ දැන් භාවනාව කරන එක නා යෝනිසමංසකාරය කියලා කියන්නේ පිට ගිය ගැන කතා කරන්නේත් නැහැ පශ්චාත්තාප වෙන්නෙත් නැහැ පිට හැම හැම වෙලාවෙම අපව එනවා කියලා හිතලා එන එකට සාදර වෙනවා ආරාධනා පූර්වක වෙච්චාම පර්යංකයේ විතරක් නෙවෙයි සක්මනේ විතරක් නෙවෙයි ඉදින්දා වැඩවලදීත් ඕක වෙනවා. ආන්න ඒකට ටෝච් එක ගහලා බැලුවොත් ඒකට සර්ච් ලයිට් එක දාලා බැලුවොත් බුදුරජාණන්සේ සඳහන් කරනවා අපිට ප්‍රීතියක් අපිට ප්‍රමෝදයක් පහල කරගන්න තියෙන සෑම වාරයක්ම අපි යටපත් කරලා පිට ගියේ ගැන කනගාටු වෙන්න විතරයි අපි මෙතෙක් කල් කතා කරේ ජීවිතේ. ඔය ඉතල ඕව වෙන්නේ නැති නමුත් අපි දන්නේ නැහැ. නමුත් දැන් අපි සතියෙන් ඉන්න නිසා අපිට මේක පිළිබඳ හොඳ පොත් බැීමක් තියෙනවා. හොඳ විස්තරයක් තියෙනවා. ඒක නිසා අපි මේක පුරුදු වෙච්ච දවසේ අපි කියනවා අයෝනිසමංසකාරයෙන් යෝනිසමංසකාට ගියා. මිච්ඡා දිට්ඨිය සම්මා දිට්ඨියට ගියා. වැරදි ආකල්පෙන් හරි ආකල්පට ආවා. වැරදි විචාර විචාර බුද්ධිය හරි විචාර බුද්ධියට ආවා. ඒ බුරුම ස්වාමීන් වහන්සේලා මේක උනන්දු කරන්නට ලස්සන සමීකරණයක් කියලා දෙනවා. බාහිර අරමුණට යන්න ඉස්සෙල්ලත් සතියෙන් නම් ගිහිලා ආපහු එන්නේ සතියට නම් ඒ අරමුණෙන් හිත කෙලිසිලා නැහැ කියලා හිතා ගන්න කියලා. පටන් ගන්නෙ සතියෙන් නම් ටිකක් කල ඉඳලා ආයෙත් එන්නේ සතියට නම් ඒ අතරමැද කෙලෙස් අහෝසි වෙනවා. කෙලෙස් නිෂ්ක්‍රීය වෙනවා. කෙලෙස් ක්‍රියා වෙනවා. දැන් අපි දන්නවා එතකොට ශිල්පේ කෙලස් ආවට කෙලස් අවලංගු කරන හැටි කෙලස් නිෂ්ක්‍රිය කරන හැටි කෙලස් නිකන් ක්‍රියාබවටපත් කරන හැටි නිර්මල කරන හැටි තේරුම් ගතට පස්සේ අපිට පුළුවන් වෙනවා ඉස්සරහට මේ සති ශක්තිය යොදවලා අනන්ත අප්‍රමාණ රැස් වෙන තියෙන කෙලෙස් ඔක්කොම තේරුම් ගන්න ඒවා නිෂ්ක්‍රිය කරලා ඒවා අභාවක් බවට ප්‍රත් කරලා අපේ සතියේ බලය වීර වික්‍රමය පරාක්‍රමය පෙන්වන්න උඹ ඕන තරම් රස්තිය අධිකවට උඹට පුළුවන් දාපුව ගෙදර නැවිත් ඉන්නේ ගෙදර ගන්නවා අපි ඒකට වම හරි දකුණ හරි ඉඳගෙන ඉන්නකොට අපි දන්නවා ගෙදර කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙක කනකොට යනකොට දන්නවා ගෙදර කියන්නේ කනකොට යනකොට අරමුණට ආන්න ඒක දන්න මනුස්සයා නන්නත්තර වෙච්ච ගමන් බල්ලට ඉංජුජු කියන්න ඕනේ නැහැ ඌ දඩාවතේ කියලා කතා කරපු ගමන් වලිගව නාගෙන ගෙදෙට්ට මෙන්න මේක තමයි අපි මුළු සංසාරෙම භාවනාවක් වශයෙන් ඇති කරගත්ත බයලජ්ජාව ඉන්ද්‍රිය দমনේ සීලේ මේක නැති සීලය කියන්නේ සීලබ්බත පරාමාසය. නිකම් බොරු මතු පිටින් තියෙන එකක් තමයි ඇතුළට හැබැයි වෙලා නැහැ. මෙන්න මේක තේරුම් ගත්තොත් gedara hitiyat ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් කොහේ හිටියත් ආපහු හිත නැමිලා එන තැන දිහා බලන්න. ඒක Tamange භාවනා ශක්තියක් බව දැනගන්න. මේ සතිය වරණගෙන බවක් දැනගන්න මේ සතිය බලවත් වෙන තන බව දැනගන්න පටන් අරගත්තොත් වෙනද හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන එකනා ඒකම ප්‍රමෝදයක් කරගන්නවා ප්‍රීතියක් කරගන්න. ඒකට කියන්නේ anxiety change into pleasure. පිට ගියා කියලා පශ්චාත්තාප වෙන පසුතැවීම දැන් ප්‍රීතියක් කරගන්න. එකම දේ බලන දෘෂ්ටි කෝණය වෙනස්. ඉතින් ඒකයි මම ඉස්සෙල්ලා කනගෙන කිව්වේ ප්‍රශ්නේදී හිත පිට ගිහිල්ලා ආපහු එන එක ගැන පොඩ්ඩක් සබාගත කරන්න කියලා. එතකොට අපි නොදැක්ක පැත්තක් මේ මේ චිත්‍රයේ තියෙන කුසල් පැත්ත, දිලිසෙන පැත්ත, සුබ පැත්ත, සුදු පැත්ත සතිපත් පැත්ත පෙන්ලා දෙන්න පුළුවන්. නමුත් මේ මේක පෙන්ලා දෙන්න අනිවාර්යයෙන්ම දෙබසක් කරහා තමයි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා හිත පිට යන එකට වෛර කරන්න එපා. හිත බුදුහාමුදුරන්ගේ හිත පිට යනවා කියලා විතරක් මතක තියාගන්න. හිත කියන්නේ පිට යන එක. පිට යන්නේ නැත්නම් මැරෙන්න ඕන. ප්‍රශ්නේ එතන නෙවෙයි තියෙන්නේ පිට ගියාට පස්සේ අපිට කොච්චර ලේසියෙන් අනායාසව අර අරමුණට ගන්න පුළුවන්ද ගන්නකොට අපි පිටේ ගිය ගැන කනගාටු වෙනවනම් පුතඥයි ඇතුළට එන ගැන සතුට වෙනවනම් ආර්යයන් වහන්සේ නම බොහොම සරල වැඩක් තියෙනවා මේක බහුල නම් පෘතජනයි. මේක බහුල නම් සීක ආර්ය භාවයට. ඉතින් කවුද ඔකට බාධා කරන්නේ? බාහිරේ කවුරුත් නැහැ. යන අරමුණ බලපන්නේත් නැහැ මේකට. අරමුණ රාග, ద్వේෂ, මෝහ වෙන්න පුළුවන්, රූප, වේදනා, සංඥා, සංකාර වෙන්න පුළුවන්. ඕන එකක් වෙන්න පුළුවන්. නමුත් දන්නවා මෙන්න මෙතෙන්ට එන එක හරි පාර මේක තමයි අපේ හැබැයි නිවහන. ආයන පාරදියා සතුටින් මට මතකයි තියෙන සින්දුවක් එක එන්නේ මගේ තැටික වඩා සවුත් වෙලා මේ දවස්වල. මේ නපුරු දිනකා සුබ දසුණක්සේ. ඇයිදෝ යලියාවේ. පෙර දිනේක මා හැරගිය ඔබ නපුරු දිනක සුබ දසුණක්සේ ඇයිදෝ යලියාවේ. ඔය යන හැම එකක් වෙනවා. කෙලෙස් වලට කවදාකවත් බැඳ තබ ඇද බැඳ බා ගැනීම ශක්තියක් නැහැ. එයා ඉවර වෙච්ච ගමන් හිත එන්නේ. ඒ පුණ්‍ය භූමියට නම් සතියට නම් අරමුණට නම් ඒ බව Taman දන්නවනම් ඒක තමයි යෝනිසමංස්කාරය කියන්නේ. ඒක දන්නේ නැතුව තාමත් හිත පිටේ යන එක කතා කරනවා නම් එයා ඒ තරම් කෙලෙස් වලට කැමති. කෙලෙස් සමාදන් වෙනවා. අකුසල් සමාපත්තියට කැමති. මේ පැත්තට එන එක නම් කුසලයට කැමති. කුසල සමාපත්තියට කැමති. සමාපත්තියට සමවදින්න වදින්න අකුසලයේ අහෝසි භාවයටපත් වෙනවා ක්ෂය වෙනවා වැය වෙනවා නික්ලේශී බවටපත් වෙනවා ඉතින් ඒ තරම් සරල ක්‍රමයක් සරල නැහැ සිකේ ක්‍රමේ බොහොම ගැඹීරයි මේක කරන්න පුළුවන් එකම සතා මනුස්සය විතරයි න කාඩවත් හිතන්නවත් බෑ එතෙන්ද ගණ්ඩත් මිනිස්සෙකුට උනත් ඒක තේරුම් කරලා ගණ්ඩ අපි කොච්චර සාකච්ඡා කරලා කොච්චර එකලස් කරගන්න ඕනේද අපේ දෙබස ඒ වුණත් මට සැකයි මෙතන ඉන්න කීයට කී දෙනාට මේක තේරෙන්නේ කියලා. 100න් කී දෙනෙකුටද මේක ධර්මයක් කියලා තේරෙන්නේ. උගෝ දෙනෙක් කියනවා තේරෙන්නේ මට ගැඹුරුයි කියලා. මොකද ඒ තරම් අකුසලයට කැමැති. වෙන්න මොකක්වත්ම නෙවෙයි. මේ තරම් කුසලයේ තියෙන්නේ. ඒක නිසා මේක උගෝ දෙනෙක් අත්දකින්නේ පරියන්කයට වඩා සක්මනේදී. මොකද සක්මණේ පය ගැටෙන හොඳට සැරයි හිත පිට යනවා වැඩි ඇස් දෙක අරලා තියෙන්නේ අවදියෙන් වැඩ කරනවා නම් ඒ පිට යන හැම වෙලාවෙම ආපහු එන එක බලන්න ඊට පස්සේ ඒක යොදවන්න බලම් පරියන්කේ පරියන්කේ මේ දෙක යෙදුවට පස්සේ එදින්ද වැඩවලදිත් අපිට එක්කෙනෙක් කියලා කතා කරයි අරෙන් අකුණක් ගහයි මෙහෙන් සද්දයි අරක් කරන්න ඕනේ මේක කරන්න ඕනේ ඒකට පිට යනවා නමුත් දැනගන්න ඕනේ මගේ නිවහන කියන්නේ මොකක්ද කියලා ඉතින් ඊට පස්සේ නිවහනට එන වෙලාව දැනගන්නකොට පරියංගේ ආනිසංස සක්මණේ ආනිසංස ඒ වෙලාවට ලැබෙනවා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මේ මම හරස් ප්‍රශ්නට උත්තර දෙන්න ඉදිරිපත් වීම ගැන. ඒ ප්‍රශ්න දෙවෙනි කොටස කියමු. ඊටින තව කොටස. ගාමි ස්වාමීන් වහන්සේ ආධුනික යෝගීෙක් මේ නෑ නෑ හරි මේ පිට යන එක නගේ ලේඛනයේ අවසානයේ වාක්‍යයක් තියෙන තව ප්‍රශ්නයක් තියෙනවා. සක්මන් කිරීමේදී යටිපතුල් වල වේදනාවල් කකුලේ වේදනාවන් දැනෙන්නේ මානිවරජ සක්මන් භාවනාව නොකර නිසාද? නේද වේදනාව මතු කරගන්නේ අපි භාවනා කරන්නේ. ඉතින් සම්පූර්ණයෙන් පය හැපෙනවා කියන්නේ වේදනාව කොයි කියන දුක් ඔය කියන ඇත්තේ දුක් වේදනාව ගැන කතා කරලා වෙන්න ඇති. නමුත් අහන්න හිතෙන් මේ වේදනාවේ ආපු වෙලාවේදී සතිය පිට යන්නෙම නැහැ. පළයන්කවත් යන්නේ නැහැ. ඉතින් කොච්චර ලාභද? දැන් පය තියෙනකොට හුස්ම ගන්නකොට නම් ඕකේ ඉඳලා හිත පිට යනවනේ. වේදනාවක් ආපු වෙලාවට බලන්න ඵලයන් කියවට යනවද කියලා. ඉතින් කොච්චර ලාභයි. දැන් ආනෝ මේ වැරද්දක් නිසාද ස්වාමීන් වහන්සේ වේදනාව ඇවිල්ලා තියෙන්නේ කියලා. එනිසා කායනුපස්සනා කළා දක්ෂුණාට පස්සේ මම වේදනාවට පස්සට යන්නේ. ඒකට තියෙන ප්‍රධානම ලාභය තමයි වේදනාවක් ආවට පස්සේ අනේ වෙන දෙයක් කල්පනා කරපන්කො මෙතනම වෙලා ඉන්න ඵලයන් කොඩක් එළියට ගිහලා වරෙන්කො කියන්නේ යන්නේ ආන්නේ ඒක දාගන්න හරි පැත්තට ඒකට වේදනාව දරන්න පුළුවන් එකක් නම් ලාභ දෙකයි පිටේ යන්නේ නැහැ තියෙන වේදනාව දරන්න පුළුවන් ඒකට ඒක ප්‍රස්තුත වෙනවා මට සතියේ තියෙන බාට නැත්නම් ප්‍රස්තුත වෙනවා මැරෙලා නැති බාට ප්‍රස්තුත වෙනවා නිින්ද ගිලා නැති බාට ප්‍රස්තුත වෙනවා ක්ලාන්ත වෙලා නැති බාට එතකොට මේ වේදනාව ලොකු අසන්නක් වඩටපත් වෙනවා මේ මම කියන්නේ නිතරක ජයක් බවට පත් වෙනවා. මොකද අපි හිතලා තියෙන මේ භාවනාවට ආපු ගමන් වේදනා සියල්ලම අයින් වෙන්න ඕනේ, දුක් සියල්ලම අයින් වෙන්න ඕනේ. මට මේ මම සුද්ධවන්තෙක් වෙන්න ඕනේ කියලා. ඒක නෙමෙයි භාවනාදි වෙන්නේ මේ වේදනාව හරහා සතිය තියෙන බාට මැරිච්ච නැවදාට නින්දට ගිලන්ති බාට ක්ලාන්ත වෙලා නැති බාට ලකුණක් ගන්නවා හැබැයි ඒ වේදනාවල් දැරිය හැකි මට්ටමේ ඉන්නකොට තමයි ආධුනිකයට ලේසි. පහු වෙනකොට දැරිමේ මට්ටම ටික ටික වැඩි වෙනවා. ඊට පස්සේ අන්තිමට මාරාන්තික වේදනාවක් ආවත් කකුල කැඩෙන අංශභාග වෙන වේදනාවක් ආවත් යෝගාචරය මේකත් යෝග වේදනාවක්. පුංචි උනත් ලොකු උනත් වේදනාව පුංචි වේදනාවෙන් පටන් අරගන්න එන්නේ එන්නේ එන්නේ විසීමේ ශක්තිය වැඩි වෙනවා. ඒ ඒ ඉහළ කෙලවර වේදනාව ඉවසීමේ ඉහළ කෙලවරක් නෑ මේ ලෝකේ. අන්තිමේකට මාරාන්තික වේදනාව මාරාන්තික වේදනාවකටවත් වේදනාවක් තියෙනවා කියන එක නෙවෙයි සතිය කැඩෙන්නේ නැහැ. ඒ නිසා උගාකල් දරුණු වේදනාව පවතින වේලාවකදී ඒක නැති කිරීම සඳහා බටහිර රටක කරන ලද පරිවේෂණ ග්‍රන්ථයක සඳහන් කරලා තියෙනවා. සතිය ඒකට හරිෂෝක් ධර්මයක් කෙලිම බුද්ධහම බුද්ධුත කළ දක්වලා තියෙනවා. මේ සතිය වටන කෙනාට හෝ හිත හදාගත්ත එකනට වේදනාව නොවන එක නෙවෙයි සිද්ධ වෙන්නේ. දැරීමේ ශක්තිය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා වේදනාව තුනට මුවින් නොබැන ඉන්න කාටවත් කියන්නේ නැහැ කාට කියන්නේ. එහෙම නැත්නම් අපිට පොලිම ගිහලා දොස්තරට කියන්න පුළුවන්. එයා ඉන්ජෙක්ෂන් එකක් ගන්නවා. වේදනානාශකයක් එදා ඉඳලා සදා කාලික ලෙඩෙක් බවටපත් වෙනවා. පළවෙනි බෙහෙත දීපු දවසේ ඉඳලා ඌ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකට කඹුරණ එකක් බාටපත් වෙනවා මැරෙනකම් බේත් කිරිල නැත කරන්න බෑ. ඒක නිසා දන්න කෙනෙක් විදෙක් දොස්තර කෙනෙක් ගන්න යවන්න එපා. ඒක දොස්තරලා හොඳටම දන්නවා. ඒක නිසා දොස්තරලා කවදාකවත් තමන්ගේ ගෙදර අයට ඉංග්‍රීසි විදකන් දෙන්න ගොත්ත මල්ලි දෙනවා. පොලිමේ නායට ලයිස්ට් උලිනවා. තව වැඩි කල් යන්නේ ඔය සෙල්ලම. තව දැන් හොඳටම ආසන්නයට ඇවිල්ලා තියෙනවා. පළවෙනි හැරේ පොලිම හිටපේකට දුන්නොත් බේතක් ඒකගේ ධාත්මතු પરම්පරාවම ඉවරයි. ඒ මේ වේදනානාශක දීපු ගමන් ඇඟේ ප්‍රතිශක්තිය අඩු වෙනවනේ ඒක ඉතින් එතනම නතර වෙනවා. දරා ගන්න බැරි නම් ඉතින් කරන්න දෙයක් නැහැ. අපායට ගියාට පස්සේ මට ලෝදියක් කරන්න එපයි කියලා යම පල්ලංගෙන් ඉල්ලන්න බෑනේ. අපාය ටික තමයි ඉස්පිරිතාලේ හම්බ වෙන්නේ. අරක ඉල්ලගෙන කන පරිප්පුවක් මේක කර්මයට එන එකක්. ඒ නිසා නොවෙන්න බැන ඉවසන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරනකොට තුන් රූපේ ෆොටෝ එක පොඩ්ඩක් ඉස්සරහින් තියාගන්න. නියම් පෙනුමට. මේ රජ පැටියෙක් මේ රජ වෙන්න හිටපු කෙනෙක් විඳවපු හැටි මේ බඩාත ගන්නකොට පිටේ බතේ හැම ඇලවිලා කාට ඔක්කත් කිව්වද ඇම්බියුලන්ස් එකක් ගෙන්නන්නට සේලයින් දෙන්න කැතීටර් එකක් දාන්න අයි ඩ්‍රොප්ස් ටිකක් දාන්න මේ හැම ෆිසියෝതെරපි කරන්න කියලා එහි බුදුන්ගේ දරුවෝ අපි. එහි බුදුන්ගේ දුවල පුතාලා ඉතින් ඒ නිසා බලන්න ඉවසන්න පුළුවන් සීමාවේ වේදනාව ආපුවම වේදනාව යන්නේ නැහැ. වේදනාව තියෙන නිසා අනිවාර්යෙන් මැරෙලා නැහැ කියලා තේරෙනවා. නිින්ද ගිල නැහැ කියලා තේරෙනවා. ක්ලාන්ත වෙලා නැති බව තේරෙනවා. අන්නේ විදිහට වේදනාවේ තියෙන අර සතිය දිදුලන පැත්ත පොඩ්ඩක් බලන්න. ඒක තමයි තේ දැන් කායනුපස්සනා නෙවෙයි කරන්නේ. දැන් වේදනානුපස්සනාවේ අංකයක්. ආපු නිසා වැඩ ගන්නවා. මේක දිගේ කෙලවරක් නැහැ. sky is the limit. ඉවසීම යනවා කොච්චර දෝ තැනකට කොච්චරද කියනවනම් Tamanට නුස්නා ගතියට වේදනාව ඉවස ගන්න පුළුවන් වෙනවා gedare ඉන්න මිනිස්සු නම් කෙලින්ම බයිනවා මීයක් යාට මේ බීරියලියට වේනා ගායනා කරන්න මොනෝ කිව්වත් අහන්නේ නැහැ මොනම දෙයක් ගණන් ගන්න නැහැ නේ කියලා මොකද ඒගොල්ලෝ කියන්නේ වේදනාව එනවනම් කේන්ද්‍රය ගන්න ඕනේ කියලා ඇත්ත අපි ගල්දේ පඬිස්සංශ කිව්වලු කේමනන්ද සාන්ත ලියුමක් ලියලා මේ අහවල් ස්ථානේ ප්‍රශ්නක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක මේ මේකයි ඒකේ ඇත්ත මේක මේකේ වැරද්ද. ඔබ වහන්සේට යථාබෝධය වේවා කියලා. අනිසුනා ලියුමක් ලියවලු නම ඒතන ඉන්න කට්ටිය කේන්ද්‍රී ගන්න ලෙඩක් තියෙනස ඔය නම මොකට කේන්ද්‍රී ගන්න ඕන ලෙඩක් නැහැ නේ. ඒක මම බේර ගන්න ඒගොල්ලත් කොහේ නම් එන්න ඕන මට ගොඩ පෙරකුතුරු ගන්න දෙන්න ඕන මට ලෙඩක් නැහැ නේ මොකට කේන්ද්‍රී ගන්න. මුන්න පඬිතකම කියන්නේ. අපි එමනේ බබා අඬනකොට අම්මට නිකම්ම කෙස්ස ගෑවෙනවා. බබාට කිවිසින් යනකොට අම්මට එම්බිරිසා. ඒ නිසා මේ කය දීලා තියෙන මේ පරිශ්‍රණයකට ඒ පරිශ්‍රණය අපි ඉදිරියට යන්න ඕනේ. යනකොට මේ දැරීමේ ශක්තිය වැඩි වෙන යම් වේදනාවක් තියෙද්දී අර ඉස්සලා කෙනෙක් කිව්වා භාවනා කරනකොට තොල්පට ඉදිමෙනවා, පපුව ගැහෙනවා. මේක දරාගෙන යන්න පුළුවන්ද? සත්‍ය කැඩෙන්නේ නැද්ද? ආයෙ නැචරයි. කාටවත් අඬහව ගන්න එපා. අඬහව ගන්න ගන්න තමන්ගේ ආත්මේ තුච්ඡ භාවයටපත් වෙනවා, ලීන භාවයටපත් වෙනවා, නිහින භාවයටපත් වෙනවා. ආත්ම භංගත්වයක් සිදු වෙනවා. ઈચ્છා භංගත්වය. කාගෙන යන්න මොනම දෙයකට බය වෙන දෙයක් නැහැ. ඔය මොන පෙරකදුවාගත් මොන දොස්තර කිව්වත් මොන උපදේශකයා කිව්වත් උන් තේරම ආරපාක්ෂිකයි. බුදුජානක මේ කරලා කියන්නේ. ධර්ම වෙනුවෙන් මැරියා. ධර්ම වෙන ඕන දෙයක් කැප කරපන් කවදාකවත් ධර්මය ඔබව පාවා දෙන්නේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් ප්‍රමාණය විඳගෙන යන්න. මම හිතන්නේ සර වැඩි මේ එකනටම බයිනවා කියලා මම හිතන්නේ අපි යනවා ඊගා ප්‍රශ්න දෙන්න නිසා. ඒකත් හම්දුනේ නොනවතින් තමයි ගෞණ්‍ය ස්වාමීන් වහන්සේ ආධුනික යෝගියෙක් මේ පදංක භාවනාවේදී කය කෙරෙහි සිත පවත්වා ගැනීමේදී මා සිත පවත්වන්නේ හිඳගෙන සිටින ඉරියව්වටයි. එය නිවැරදිද? නැත්නම් කායයන්ව සඳහන් කිරීමේදී සිත පවත්වා ගත යුත්තේ පරිමුඛයටද කණ්ණායම් පහදා දෙනු මැනවි. පරයන්ක භාවනාවේදී එසේ සිත පවත්වන විට මාහට ආශ්වාස ප්‍රශ්වාස හෝ හිම්බීම හැකිලිම හෝ නොදැනේ. එහෙත් කය සංසුන් වී සැහැල්ලුවක් දැනේ. හිස දෙපසින් පැද්දෙන්නක් මෙන් ස්වරූපයක් සමහර අවස්ථාවලදී දැනේ. මාහට ආශ්වාස ප්‍රශ්වාස රැල්ල හෝ පිම්බීම හැකිලිම නොදැනෙන්නේ මාමුළු කයටම සිත යොමු කිරීම නිසාද? යන්න කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිවන් දකීවා. ඒ ඒ පාම සමානයි. කය තියෙනව දැනගත්තත් ආහනපානෙ දැනුණත් පිම්බීම හැකිලිම දැනුණත් කය තිබිලා පිම්බීම හැකිලිම නොදැනී ගියත් පිම්බීම හැකිලිම දැනලා ආනපනදලා කය නොදැනී ගිය සතිය පිටලා තියෙනවා. මේකට සැක කිරීම තමයි මාරපාක්ෂික කියලා කියන්නේ. මේ හරියට වැඩේ කරන ගමන් අරකද හොඳ මේකද හොඳ අරක නැත්තම් මේක කොහොමද මේ කොහොමද අර කොහොමද කියලා කියන්නේ මේ ලැබිච්ච මේ පිහිටවපු සතිය නැත්තම් ලාවට පිහිටගෙන ඉන්න සතියට සැක සංකා රාශියක් ඇදලා ගන්න. ඒක නැත්තම් කම්බේ යන්න හදනකොට කම්බේට පයින් ගන්න. ඉතින් අසම්බර වෙන නිසා මතක තියාගන්න ආදුනිකයෙකුට කයේ හිත තිබ්බත් ආස්වාස් ප්‍රසවාසයේ හිත තිබුණත් පිම්බීම හැකිලෙන් හිටිනවා හිස දෙපැත්ත නලියනවා තුන ඔක්කොගම අදහස් කරන්නේ මම වර්තමාන මොහොතේ ජීවත් වෙනවා මම වර්තමාන මොහොතේ නිින්ද ගිහිල්ලා නැහැ මට වර්තමාන මොහොතේ සීමුර්ජා වෙලා නැහැ ආයේ ඇති මොකක් කරේ එතකොට ඔය එකේ එකක් එකක පතේ පටන් ගන්න ට්‍රෙන්ඩ් එක පටන් ගන්නවා ආ ඒක දිගේයි අරක තියෙනවා මේක නැද්ද මේක තියෙනවා ඒක නැද්ද මේක මගේ දුර්ලභමක්ද කියලා කියන්නේ ඔය ඔක්කොටම මූණට කියලා ගන්න වැඩ. ඒ නැත්නම් අපි කියන විචිකිච්ඡානමිති නීවරණය වදනෝ බෝ කරලා ගෙනත් දානවා නීවරණ නැත්තෙන්. දැනගෙන යන්න ඒ නීවරණ නැත්තෙන් ආවට පස්සේ ඒකට ඩිසිනින්ද වැඩෙන්න අරින්නේ ආ දන්නවා පාර. ඔය ආයෙ ඒකට සැක දානවා කියන්නේ ධම්මවිචේ සම්පෝඥාංගේවත් විචාර බුද්ධිවත් මීමන්තාවත් නෙවෙයි තකතිරුකම. ඒ තකතිරුකම නැති කරන්න ලෑස්තිලා යන්න එතකොට අපි කරන්නේ මේ වෙලාවට මේ අනවශ්‍ය සැක එහෙම කුකුස් එහෙම නැත්නම් චින්තාමය ඥාන එහෙම නැත්නම් තර්ක ඥාන දාලා අවුල් කරන්න එපා මේක අවුල් වුණාට අවුල් කරාට ඒක රාජපරාජයක් නෙවෙයි අකුසලයක් නෙවෙයි හැම කෙනාම ඒක කරනවා නමුත් මේ සාකච්ඡා කරන එක මත්තර නොවීම සඳහා මගේ නිසින්ින්ද යන්න හදනකොට නැති වෙච්ච නීවරණ කියලා මේකට දාන්න එපා ඔය කොයි එකෙත් හරි කොයි එක හරියට සුදුසු එක අල්ලගෙන යන්න දෙන්න. මුල බහින්න අරින්න ඕජාව තියෙන දිහාට, තෙතමනේ තියෙන දිහාට ගලව ගලව බලන්න යන්න එපා. කොයි පැත්තටද මුල් යන්නේ කියලා. ඒක ගහට කරන උදව්වක් නෙවෙයි. වැලයන පැත්තට මැස්ස ගහගෙන යන්න අරින්න කි කරන් තියෙන ඔය යන විදිහ හරි කොයි එක හරි මෙයා මුලක් අල්ලගෙන හැඩයක් ගන්නකම් සැකේ දාන්න එපා. එහෙම නැත්නම් සැකේ කියන්නේ කෙලේශයක් මාරපාක්ෂික දෙයක්. මගේ මෙහෙයුම මාර්ගපාක්ෂික නොවේවා කිලිස් බරිත නොවේවා පෑදීදියට බොරදියෙක් නොවේවා අනාකූල ප්‍රවාහය ආකූල නොවේවා අම්මා නැති අපිට බඩගිනි නොවේවා කියලා තමයි කියන්නේ. ඒකත් ප්‍රශ්නේ පමණයි. අපි අරගෙන තියෙන ඇත්තටම පැයකුත් විනාඩි 10ක් විතර වගේ අපි සාදසුන් කිරේ පැයකට ඉතින් සැසිවාරි සමාප්ත කරන්න ඉස්සෙල්ලා වෙන කාට හරි හරස් ප්‍රශ්න හෝ මේක පිළිබඳව අලුත් ප්‍රශ්න හෝ නැත්නම් කල්දපුවට උත්තර දෙන්න තියෙනවනම් වෙලාව ගතර කමක් නැහැ නැත්නම් අපි පැයක විනාඩි 50ක පමණ කාලයක් සක්න සඳහා යොදවන්නයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. අපි නිශ්ශබ්ද පාවෙන් පේන්නේ අතුරු ප්‍රශ්න නැත්තේ නැහැ. නිසා අපි මෙතනින් ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා. අපි මෙතෙන් පටන් තුන තුන්වෙනි පැය දක්වා කාලයේ සක්මණට අරගෙන තුනට නැවත පරිය සම්මා සාමික භාවනාවට එකතු වෙනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි